නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සදා පුණ්‍ය වන්දනීය මහා සංඝරත්නය අවසරයි සදා බුද්ධ සම්පන්න කාරණක පින්තුනේ අද නවම් පොරපසළොස්වක පොය දවසේ මේ පින්තුන් දේවල් වල තියෙන නොයේ කටයුතු කරන පැත්තකින් තබලා මේ ස්ථානයට ගමනේ තුරුවන් සැඟවෙන තැන් කරගෙන පිට පිටින් සරණ කරගෙන මේ දුසහගත සසරෙන් එතර වෙන්න ඕනේ කියන සත්පුරුෂ අදහස් කලන අදහස් ඇතුළ ඉතින් දැන් හැමදෙනාම සෝදානම් වෙන්නේ ලෝකා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ඒ සසර දුක් නිවීම පිණිස පවතින සත්‍ධර්මයෙන් විදර්ශනය කරන්න. ඒ නිසා හැමදෙනාම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම අද දවසේදී ඊ타ත්ම වටිනා ධම් කර්ම රාශියක් මම අද කියලා දෙනවා. මේ ටික තේරුම් ගන්න පුළුවන් වුණොත් අපි හැම කෙනාම ලැබුණු මානව ජීවිතයේ හිස් නොවන තත්ත්වයටපත් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ මේ අහිංසක ලෝකයේ දුක දැකලා මේ ලෝකයේ දුකින් ඈතර කරවන්න ඕනේ කියන අදහසින් ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ ධර්මය අහලා ඊට අනුව පිළිපැදලම තමයි මේ දුක් සාගර සසර ගෙවා ගන්න ඕනේ. ඉතින් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ ධර්මය ටිකක් සියුම් ගැඹුරු ස්වභාවයක් පවතිනවා. ඒක ඊ타මත්ම ඕනෑකම. වමනාවෙන්ම ශ්‍රවණය කළොත් විතරයි අපිට ඒක ටිකක් හරි ගෝචර වෙන්නේ ගෝචර කරගන්න පුළුවන්. හිත ඇතුලේ නොඑක් නොඑක් දේවල් හිත හිත බොහොම ආදර ගෞරවයක් නැතුව සකසා ධර්මය නැත්තම් අපිට මේ අර්ථය පැහැදිලි නැගක් නැහැ. මම අද දවසේදී මනුස්ස ජීවිතේ මනුස්සයෙක් ලබන්න පුළුවන් උත්තරීතර මාර්ථයක් ලැබෙන වටිනාම ටිකක් කියලා දෙන්න හදා. ඒ හින්දා එක වචනයක්වත් අහක දාන්න නැතුව මුදින් අහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝ කෝ භික්ඛවේ භික්ඛු සබ්බේසං යේව දුක්ඛ ධම්මානං සමුදයං ච අත්තංගමං ච යතහ භූතං පජානාති තථා කෝ පනස්ස කාමා දිත්තා හොಂತಿ යම් කිසි කෙනෙකුට මේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් ඇත්ත ඇති හැටි ධනේ නම් ඇත්ත ඇති හැටි අවබෝධ වෙයි නම් එයා කාමයන් දැක්ක කෙනෙක් කාමය හොඳට දකින්න පුළුවන් යතහ කෝපනස්ස තත යතස්ස කාමේ පසතෝ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමසිනෝ හෝ කාම මුච්ඡා කාම පරිලාහෝසෝ නාංසේති එයා ඒ කාමය ඇත්ත ඇටි දැක්කහම යම් කාම ඡන්දයක්, කාම ස්නේහයක්, කාම මුචාවක්, කාම ප්‍රපාසයක්, කාම දැවිල්ලක් තියෙනවා නම් ඒකේ අනුශේ බව නැති වෙනවා. නාමසේති අනුශේ බව නැති වෙනවා. තතකෝ පනස්ස චත්තාරෝ විහාරෝ අනුබුද්ධෝ. ඒ වගේම තථාකෝ පනස්ස චාරෝ වා විහාරෝච වා අනුබුද්ධ හොති. එයා ඒ විතරක් නෙමෙයි යම් හැසිරීමක් තියෙනවා නම් වාසය කිරීමක් තියෙනවා නම් ඒ හැසිරීම වාසය කිරීමත් අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට ම්ම් මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක සංයුක්ත නිකායේ දුක්ඛ ධම්මා සූත්‍රය කියන සූත්‍රය යම් කිසි කෙනෙකුට මේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් තතුසේ නුවණින් දකිනම් එයා සම්පූර්ණ ඇත්ත ඇති හැටියෙම කාමය අවබෝධ කරගත්තා වෙනවා එහෙම කාමය අවබෝධ කරගත්තාම යම් කාම ඡන්දය කාමයේ කෙරෙහි කැමැත්තක් තියෙනවා නම් කාමයේ කෙරෙහි කාම වස්තුන් කෙරෙහි සෙනෙහක් තියෙනවා නම් කාම වස්තුන් කෙරෙහි බැසගෙන සිටිනකමක් තියෙනවා නම් කාම වස්තුන් කෙරෙහි අවශ්‍යතාවයක් දැවිල්ලක් තියෙනවා නම් ඒක සම්පූර්ණම නැති වෙන කොහොමද අනුශේ පව නැති වෙනවා නාමශේකේ ඒ විතරක් නෙමෙයි ඒ ස්කන්ධයන්ගේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න කෙනා යම් හැසිරීමක් වාසය කිරීමක් තියෙනවා නම් ඒ හැසිරීමත් වාසය කිරීමත් අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට කතංච භික්ඛවේ භික්ඛු සබ්බේසං දුක්ඛ ධම්මානං සමුදයං චත්තංගමන්ත යථා භුජං පජානාති. මහණෙනි කොහොමද දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම ඇත්ත ඇති හැටි දකින්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදය ඉති සංඛාරණං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගමෝ එවං කෝ භික්ඛවේ භික්ඛු සබ්බේසං දුක්ඛ ධම්මාන සමුදයං චත්තංගමන්ත යතබුද්ධං පජානාති මේ රූපයයි මේ රූපේ ඇතිවීමයි නැතිවීමයි මේ වේදනාව මේ වේදනාව ඇතිවීමයි නැතිවීමයි මේ සංඥාව මේ සංඥාවේ ඇතිවීමයි නැතිවීමයි මේ සංකාරය මේ සංකාරය ඇතිවීමයි නැතිවීමයි මේ විඥානය විඥානය ඇතිවීමයි නැතිවීමයි කියලා මෙන්න මෙහෙම මේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම තත්ත්වසේ දකිනා අන්න එහෙම දකින කෙනා තමයි මේ සියලු කාමයන්ගේ කාමච්ඡන්දය, කාමරාගය, කාමසෙනෙහක් තියෙනවා නම් අනුසය සමගම දුරු කළා ගන්න. එයාට තමයි යම් වාසය කරන විදියක් හැසිරෙන විදියක් තියෙනවා නම් මෙන්න මේමයි ජීවත් වෙන්න ඕනේ කියලා ඒ වාසය කරන හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් ඇති වෙන්නේ. එතකොට කතංච භික්ඛවේ විකුණු කාමදිත්තා හොಂತಿ යතස්ස කාමේ පසුතෝසෝ කාමේසු කාමච්ඡන්தோ කාමසනේහෝ කාමෝච්ච කාමපාරා පරිරාහෝසෝ නාංසේති එයා මොන විදිහටද කාමයේ දකින්නේ ඒ ස්කන්ධයන් උදේවය දකින්න කෙනා කාමයේ දකිනවා කියවන පිළිසිඳ ඒ දකිනකොට කොහොමද දකින්නේ මේ ඒ දැකීම නිසා කාම ඡන්දයක් කාම සෙනෙහයක් කාම විපාකයක් කාම දැවිල්ලක් කරන එක දුර වෙනවා කියවනේ එතකොට කොහොමද එයා දකින්නේ සේයතාපි වික්කවේ අංගාරකා සුපෝටික සාධික පෝරිස ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ගිනි අඟුරු වලකට උපමාවෙන් කාමයා දකිනවලු ඒ කියන්නේ යම්සි ගිනි අඟුරු වලක් තියෙන විශාල ඒ ගිනි අඟුරු වලේ ගිනි දළු නැහැ දුම් නැහැ නමුත් විශාල ගිනි අඟුරු වලක් තියෙනවා. එතකොට එක පුරුෂයෙක් ඉන්නවා ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නැහැ. සැප කැමති, දුක කැමති නැහැ. ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නැහැ. සැප කැමති, දුක කැමති නැහැ. මේ පුරුෂයව බලවත් පුරුෂයෝ දෙන්නෙක් බලවත් පුරුෂයෝ දෙන්නෙක් අත් වලින් අල්ලගෙන අර ගිනි වගුරු වල කරා ඇදගෙන යනවනම් ඇදගෙන යනකොට මොකද කරන්නේ අර පුද්ගලයා දකිනවා මම මැරෙන් ජීවත් වෙන්න කැමති මැරෙන්න කැමති නැහැ මම සැප කැමති දුකට කැමති නැහැ නමුත් මේ ගිනි අඟුරු වලට වැටුනොත් මොකද වෙන්නේ මම බලාපොරොත්තු වෙන දේම තමයි නැති වෙන්නේ ජීවත් වෙන්න කැමති ඒකම ලැබෙන්නේ නැහැ මැරෙන්න කැමති නැහැ ඒකමයි ලැබෙන්නේ සැප කැමති ඒක ලැබෙන්නේ නැහැ. දුක අකමැති ඒකම තමයි ලැබෙන්නේ. ඒ හින්දා ඒ පුරුෂයා මොකද කරන්නේ? අර බලවත් පුරුෂ දෙන්නෙක් ඇදගෙන යනකොට ටික ටික කොහොම කොහොම හරි කයෙන් පස්සටම අදිනවා නේද? පස්සටම අදිනවා. ගිනි අඟුරු වල පැත්තට නැමෙනවද? නැමෙන්නේ නැහැ චුට්ටක් පස්සටම අදිනවා. ඒ වගේ මෙයාගේ හිතයි කයයි දෙක කාමයේ පැත්තට මොන විදිහට නැමෙන්නේ පස්ස තමයි යදින්නේ. කාමයේ පැත්තට නඹුරු ඉන්නේම නෑ. මොකද කාමය කියන්නේ සැප කැමැති ජීවත් වෙන කැමැති කෙනෙකුට මරණු කැමැති නැති කෙනෙකුට ජීවත් වීම නොදී මරණය ලබා දෙන ධර්මයක්මයි. සැප කැමැති දුක අකමැති කෙනෙකුට සැප ලබා නොදී දුකම ලැබෙන ධර්මයක්මයි කියලා හොඳට වෙනවර ගෙනියන ගුරුවරක උපමාවක් වගේ ඒ නිසා එයා මේ ආපස්සටම තමයි අඳින්නේ. මෙන්න මේ විදිහට දකින්න කමින්දා එයාට කාමය කෙරෙහි කාමච්ඡන්දය කාමේ කැමැත්තක් තියෙනවා නම් කාම ආශාවක් තියෙනවා නම් කාම පිපාසයක් තියෙනවා නම් කාමේ මුසපත් වෙන ගතියක් තියෙනවා නම් මෙන්න මේ ටික අනුශේ සහිතවම දුර වෙලා යනවා ඒ වගේම කතංච භික්ඛවේ භික්ඛුනෝ චාරෝවා විහාරෝවා අනුබුද්ධෝ හොති කොහොමද එයා හැසිරීමක් තියෙනවා නම් වාසය කිරීමක් තියෙනවා නම් ඒක අවබෝධ කරන්නේ හැසිරීමක් තියෙනවා නම් වාසය කරන්න කිරීමක් තියෙනවා නම් ඒක අවබෝධ කරන්නේ යතහ චරන්තං විහෙරන්තං අවිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා නානුසවಂತಿ එතකොට කොහොමද හැසිරීම වාසය කිරීම දන්නේ යම් ආකාරයකට හැසිරෙනකොට වාසය කරනකොට අභිජ්ජා දෝමනසෝ පාපක අකුසල ධර්මියෝ නොවැඩි රේනම් ඇති නොවේ නම් අභිජ්ජා කියලා කිව්වේ දැඩි ලෝභය ව්‍යාපාද කියලා කිව්වේ දෝමනස කියලා කිව්වේ ව්‍යාපාදේ අකමැත්ත කැමැත්ත අකමැත්ත කියන ධර්මතා දෙක ඇති ඒ නොවන ආකාරයට එතකොට පාපක කුසල ධම්මා යම් ආකාරයකට හැසි වෙනකොට ලෝභ දේශ අකුසල ධර්මයෝ වැඩි වෙයි නම් අන්න ඒ විදිහට ඇසිවිය යුතු නෑ හැසිරෙන්න හොඳ නෑ කියලා දන්නවා මොකද්ද එයා දන්නවා ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය රූපේ ඇලෙනවා නම් අප්‍රිය අමනාප රූපේ අකමැත්තක් ඇති කරගන්නවා නම් ගැටීමක් ඇති කරගන්නවා නම් කායගත සතිය නැතුව නැත්නම් සතිපට්ඨානේ සිහිය පිටුවා ගන්න නැතුව නුවණ නැතුව වාසය කරනවා නම් ලාමක අකුසල ධර්ම අභිජ්ජා දෝමනස ලාමක අකුසල ධර්මියෝ උපදිනවා කියලා එයා දන්නවා. උපදිනවා කියලා එයා දන්නවා. එතකොට එයා දන්නවා මෙන්න මේ විදිහට හැසිරුණුත් වාසය කළොත් ලෝ අභිජ්ජා දෝමනස ලාමක අකුසල ධර්මියෝ වැగిරෙනවා කියලා දන්නවා. ඒ වගේම එයා දන්නවා ප්‍රිය රූපේ ඇහෙන් රූප දැකලා ප්‍රිය ප්‍රිය රූපේ ඇලෙන්නේ නැත්තම් අප්‍රිය රූපේ ගැටෙන්නේ නැත්තම් ප්‍රිය රූපේ ඇලෙන්නේ නැහැ අප්‍රිය රූපේ ගැටෙන්නේ නැහැ සීමා නොකරන ලද මනසකින් සීමා නොකරන ලද මනසකින් සිහි ඇතුව හොඳට සතිපට්ඨානේ සිහිය පිටුවාගෙන සීමා නොකරන ලද මනසකින් වාසය කළොත් අභිජ්ජා දෝමනස්ස ලෝභ ද්වේෂ ලාමක අකුසල ධර්මයෝ උපදින්නේ නැහැ මෙන්න මේ විදිහට හැසිරෙන්නට ඕනේ වාසය කරන්නට ඕනේ කියලා හැසිරීමත් වාසය කිරීමත් දෙකක් ගන්නවා. මේ විදිහට හැසිරුණොත් වාසය කෙරුවොත් කෙලස් ඇති වෙනවා මේ විදිහට හැසිරුණු තෝසෙකලොත් කෙලස් ඇති වෙන්නේ නැහැ කියලා දන්නවා. එතකොට <clears throat> මෙයා ඒකම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට වාසය කරනකොට වාසය කරන කෙනාට කොයි වෙලාවක හරි කොයි වෙලාවක හරි දැරිවීමකින් ප්‍රමාදයක් ඇති වෙලා ලෝභය පිය රූපේ ඇලෙන කමක් හෝ අපේ රූපේ ගැටෙන කමක් හෝ යම් වැරදි හැසිරීමක් වුණොත් නැත්නම් යම් කෙලෙසයක් ඇති වුණොත් ඒක වහාම සංසිඳුවා ගන්නත් එයා ගන්නවා. උදාහරණයක් ඇරෙන්න පෙන්නනවා දවස පුරාවටම රත් වෙච්ච කටාරමකට වතුර බිඳුවක් දෙකක් දැම්මොත් දාපු හැටිය විද්වංශනය වෙනවා වගේ. අර දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දන්න කෙනා එහෙම වාසය කරනකොට යම් කිසි ප්‍රමාද ගතියක් දැවිවීමකින් හරි ඇති වුණත් ඉක්මනට ඒක දුරු කර ගන්නවා නැති කර ගන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම මේ මේ විදිහට වාසය කරන භික්ෂුවට රාජ්‍ය මෙති කැමැතිවරු ඥාතීන් සහෝදර සහෝදරි වගේ අය ඇවිල්ලා ඒ භික්ෂුවකට මෙහෙම කියනවලු. ඔය කහරෙද්දක් ඇඟේ දාගෙන, කොණ්ඩෙත් මුඩු කරගෙන, කබලක් අතේ තියාගෙන, ගයක් ගයක් ගන්න හිඟාකකා ඉන්නේ මේ එන්න ගිහි වෙන්න. ඇවිල්ලා හොඳට කාමයේ අනුභව කරන්න වළඳන්න. ඇතිතරම් පිණුත් කරන්න. අපි ඒව ඔක්කොම ඔබට සපයන්නම්. ඒව ඔක්කොම ගෙවල්ද අවශ්‍ය ඔක්කොම අපි දෙන්නම් කියලා පැවරුවා. මහණෙනි මෙයා කිසි වෙලාවක ශික්ෂාවන් ප්‍රාණ අතහැරලා ගිහිනවා කියන කාරණාවක් නැහැ. බුදුජානක වහන්සේ උදාහරණයක් පනවනවා යම්සේ ගංගානම් ගඟ පෙර දිගට හැදලා පෙර දිගට නැමලා පෙර දිගට බරව පවතිනවා මිනිස්සුયો කීප දෙනෙක් උදුළුයි පොඩයි අරගෙන ආවිල්ලා අපි මේක පැසළු දිගට හරවනවා කියලා උත්සාහවත් වුණොත් කරන්න පුළුවන් කියලා නම් බෑ කියනවා. මහණෙනි ඒ වගේ මේ දුක්ඛ ධර්මයන්ගේ උද්‍යත ස්තංගමයක් බලබලා ඉන්න භික්ෂුව ආපහු ගිහි ගෙදරට යවනවා කියනක කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මෙයාගේ මනස ගොඩාක් කාලයක් ගොඩාක් කාලයක් විවේකයට නැමුණු විවේකයට බර වෙච්ච මනසක් කියලා පෙන්වනවා. එතකොට ඒකම මේකේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ මෙයා මට ඉස්සර කරනවා. අර කාමෙනුත් දන්නවා, හැසිරීමත් දන්නවා, දැනගෙන මෙයා ලෝක ජීවත් වෙනවා මෙන්න මෙහෙම. කොහොමද? කටු සහිත වනයකට ගියොත් කටු සහිත කැලයකට යනවා. දැන් ඉස්සරහම කටු පිටිපස්සෙනුත් කටු උතුරු පැත්තෙනුත් කටු දකුණු පැත්තෙනුත් කටු උඩත් කටු යටත් කටු. එතකොට හාත්පස හැම පැත්තෙම කටු සහිත වනයකට ගියොත් ඒ කැලේ ඇවිදිනකොට බොහෝම පරිස්සමෙන් සිහිය ඇතුව නුවණ ඇතුවම යා යුතුයිනේ. සිහිය නැතුව ඔහේ කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? කටු ඇහැනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දකිනවා මේ පිය රූපයක් සාත රූපයක් තියෙනවා නම් ඒක මේ ශාසනයේ කටු. මේ කටු ඇනුනොත් මරණය හෝ මරණාසමන් දුක්කටපත් වෙනවමයි. එතකොට ඒ කටු ඇනෙන්නේ නැති වෙන්න කියලා බොහෝම සිහියතුව නුවණැතුව තමයි හිතෙන්නේ කියලා. දැන් මම මේ සූත්‍රේ පෙන්වපු ටික සම්පූර්ණ විස්තර කරලා දෙන්නම් ඕගලන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට. අන්තිමට ලොකු වටිනා අර්ථිකුත් කියනවා ඈ. උඩට ආගෙන ඉන්නට ඕනේ. හරි. ශ්‍රේලාම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දන්න කෙනා කාමය මුදට පිළිසින දැක්කා එයාට කාමයන්හි එහෙම පිරිසිදු දැක්කේ කොච්චර කොහොම පිරිසිදු දැක්කද කාමයන්හි කාම ඡන්දයක් තියෙනවා නම් කාම ආසාවක් තියෙනවා නම් කාම ස්නේහයක් තියෙනවා නම් කාම දාහයක් තියෙනවා නම් ඒකේ අනුසය සහගතවම දුර වෙන විදිහට දුර වෙනවා. ඒ විදිහට දැක්කා. කවුද දැක්කේ? අර දුක්ඛ කර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලබලා ඉන්න කෙනා තමයි ඒ කාමය ওই විදිහට පිරිසිදු දකින්නේ. එයා යම් ආකාරයකට හැසිරෙනවා නම් වාසය කරනවා නම් ඒක දන්නවා කොහොමද? ඇහෙන් රූප දැකලා පිය රූපේ ඇලෙනවා නම් ඇහෙන් අප්‍රියමනාප රූපයක් දැකලා රූපේ ගැටෙනවා නම් ඒ වගේම සිහි මුලා වෙලා ප්‍රමාණ කරන ලද මනසකින් යුක්තව සතිපට්ඨානේ නැත්තම් සිහිය පිටුවා ගන්න නැතුව වාසය කරනවා නම් අවිජ්ජා දෝමනසු පාපක අකුසල ධර්මය වෙනවා කියලා එයා දන්නවා මේ විදිහට හැසිරුණු වාසය කළොත් ලාමක අකුසල ධර්මය යම් තැනක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් එයා අවබෝධ කරගන්නේ නැහැ, දන්නේ නැහැ නැහැ කියලා දන්නවා. ඒ වගේම එයා හැසිරීමත් වාසිකිරීමත් දන්නවා. එහෙන් ප්‍රිය රූපයක් දැකලා ඇලෙන්නේ නැහැ. අප්‍රිය රූපයක් දැකලා ගැටෙන්නේ නැහැ. එයා දන්නවා අභිජ්ජා දෝමනසු ලෝභ දේශ ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂ නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් හොඳට ගන්නවා. මෙන්න මෙතෙන්ට මම ගියොත්. ගියාම මේ අකුසල ධර්මය සම්පූර්ණයෙන්ම නැති වෙනවා දුරු වෙනවා කියලා දන්නවා. එතකොට ඒකම එයා දකිනවා මේ පිය රූපේ සාතු රූපේ කියන එක කටු වගේ. ඉදිරින් කටු පිටිපස්සෙන් කටු දෙපැත්තෙන් කටු උඩත් කටු යටත් කටු තියෙන කැලේකට පිවිසුනහම පිවිසුනහම හොඳට සිහි ඇතුව නුවණ ඇතුව පරිස්සමෙන් හැසිරෙන්නට ඕනේ නැත්තම් කටු ඇනෝ වගේ. මේ ජීවිතේ ජීවත් කරනකොට පිය රූප සත රූප කියලා කිව්වේ මොකේදද? අපි මේ යනකොට චක්කුන් ලෝකේ පිය රූපං සත රූපං රූපා ලෝකේ පිය රූපං සත රූපං එතකොට ඇහැ රූපය කන ශබ්දේ නාසය ගන්ධේ දිව රස කය පොට්ටබ්බ මන ධම මේව ඔක්කොම කටු. එතකොට ඕවත් එකක්වත් ඇනකන් නැතුව ඈ ඇහැ හම්බෙලා ලෝභ දේශ ඇති වෙනවා නම් රූපය හම්බ වෙනවා නම් ඇහැ කියන්නේම කටුවක්. රූපය කියන්නේම කටුවක්. කන කියන්නේම කටුවක්. ශබ්දය කියන්නේම කටුවක්. කෙනෙක් ඇහැ පරිහරණය කළොත්, රූපය පරිහරණය කළොත්, කන පරිහරණය කළොත්, ශබ්දය පරිහරණය කළොත්, නාසය පරිහරණය කළොත්, ගන්ධය පරිහරණය කළොත් එයා මොකද වෙන්නේ? කටු වෙනකන් ඉන්නේ. හරිද? ਉਹ පරිහරණය කළ පමණකම කටු වෙනකන් ඉන්නේ. එහෙම වුණොත් කටු වෙනගත්ත කෙනාට සැපක්ද සැපක් සුවයක් ලැබෙන්නේ නෑ දුකක් දුම්නසක්මයි එන්නේ කියලා එයා හොඳට දන්නවා ඒ හින්දා නහම කටු වෙනේවා කටු වෙනෙන්නේ එපා කියලා ජීවත් වෙනකොට වාසය කරනකොට හොඳට සිහි ඇතුව නුවණ ඇතුව තමයි වාසය කරන්නේ හරි අපි දැන් හොඳට දුක්ඛ ධර්මයන්ගේ උදේත් අස්තංගමයක් දෙක බලමුකෝ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඛාරා ඉති සංඛාරණ සමුදයෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ අත්තංගමෝ මෙන්න මේ ටික අපිට මේ මතක් කළේ ස්කන්ධයන්ගේ උදේ බලනවා කියලා ඇතිවීම නැතිවීම බලනවා කියන එක නෙවෙයි. ওই ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලනවා කියන ධර්මතාවයේ මේ දෙන්නේ වෙන වෙනම පිටුවට ওই ධර්මය අපේ ජීවිතෙන් හට ගන්නකොට එකට එක පොකරට තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙන් අපි රූපයක් බලනවා කියන තැනක රූපයක් පේනවා කියන සිද්ධිය තමයි ওই නිර්වචනය කරන්නේ. කනෙන් ශබ්දයක් අහනවා කියන තැනක ශබ්දය අහනවා කියන ධර්මතාවයේ තමයි ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන කාරණාව නිර්මාණය කළේ. මේ වචනය කළේ. ඒක ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා කියන දැනක තියෙන්නේ මොනවද? ඒ පේනකම හැදෙන්නේ කොහොමද? ඒ පේනදී නැති වෙන්නේ කොහොමද? කියලා හොඳට මේ රූපයක් පේනකම රූපේ පේනකම ඇති වෙන හැටි ඒ පෙනෙනකම නැති වෙන හැටි හොඳට නුවණින් එයා දකිනවා. ඒ දකිනකොට මේ ලෝකේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩල් මිල මුදල් කියලා මේ කාම වස්තු පරිහරණය කරන මනස ටික ටික ටික ටික එයාගේ මනසින් ගිලිනවා. අපි ඒක බලමු දැන්. හරි. අපිට ඇහෙන් අපි ඔක්කොම දකින්නවානේ. දැන් ඔන්න මම වෙනදට වඩා අමුතු දර්ශනයක් කියලා දෙන්න හදනවා. අමුතු කියන්නේ වෙනද ගත්ත අර්ථයට වඩා වෙනත් අර්ථයක් ඈ. හරි. අපිට යම් වස්තුවක් වෙනවා කියන සිද්ධිය ගන්නකො වෙනවා කියනකොට ඔය වෙනවා කියන තැන සිද්ධිය සිද්ධ වෙලා හැදෙන්නේ මෙන්න මේ විදිහට. අපි කියමු කන බොන ආහාරය නිසා එකයි කිය රූපං කියන රූපය දන්නවා රූපය ඇතිවීම නැතිවීම දන්නවා ඇහැ කියන එක දැන් මේ රූප බලනකොට අපි කියන රූපයක් දකින්නවා කියන දැන සිද්ධියේදී ඇහැ කියන ධර්මතාවය දක්වාම එයා දන්නවා මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඇහැ මේක හැදිලා තියෙන්නේ කන බොන ආහාරය එතකොට ඇහැ තියෙන නිසා තමයි බාහිර රූප කියන එක ඇහි ගැටෙන්නේ. එතකොට ඇහැ රූපේ ගැටෙනවා, රූපේ ඇහි ගැටෙනවා. එතකොට මෙන්න මේ යම් ඇහැක රූපයක් ගැටේ නම් යම් රූපයක් ඇහැක ගැටේ නම් ඒ රූපය මහ භූත යන්ගේ උපාදාය රූපයක්. ආ කනබුන ආහාරය නිසා හැදිලා තියන්නේ කියලා දකිනවා. ඊට පස්සේ ඇහැට රූපේ ගැටුණාම රූපේට ඇහැ ගැටුණාම ඊට අනුගතව චක්කු විඥානය උපදිනවා. හරිද? හිත උපදිනවා. එතකොට අන්නේ ඒ තුන් දෙනාගේ සම්භවයට එකතුවට දෙනවා චක්කු සම්පස්සේ කියලා. ස්පර්ශය නිසා අරමුණක් විඳිනකම අරමුණක් හඳුනනකම අරමුණක් හිතනකම කියන ධර්මතා ටික පහළ වෙනවා. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳින කම. සංඥාව කියන්නේ අරමුණක් හඳුනන කම. සංස්කාරය කියන්නේ අරමුණකට හිතන කම. ස්පර්ශය නිසා මේ ඇති වෙන්නේ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ නාම මේ ඉස්සෙල්ලා මතක් කළ රූපයයි අන්නර නාමයයි නාම රූප දෙක නිසා තමයි චක්කු විඥානේ විඤ්ඤාණය වෙන්නේ රූපයක් දැනගන්න මම ඔක පැහැදිලි කරලා දෙන්නම් ඔයගලන්ට හොඳට උපමාවකින් එතකොට මම ඔයගලන්ට පොඩි උපමාවක් කියන්නම්කෝ අර්ථ ඔන්න එක අපි කියමු එක රජ කෙනෙක් ඉන්නවා. හරිද? ওই රජුරවන්ට තියෙනවා පසල් දනව හයක්. ඒ කියන්නේ නගර හයක් තියෙනවා. ඒ නගර හයේ ඉන්නවා රාජපුරුෂෝ හය දෙනෙක්. දැන් රජුරෝ ඉන්නවා ප්‍රධාන නගරේ. ওই රජුරවන්ට තියෙනවා නගර හයක්. අපි කියමු දැන් රජුරෝ ඉන්නවා කොළඹ. ওই රජුරවන්ට තියෙනවා නගර හයක් අනුරාධපුරේ නුවර යාපනයේ කියලා කියනම නගර හයක් තියෙනවා. දැන් ওই නගර හයේ ඉන්නවා රාජපුරුෂයෝ හය දෙනෙක්. මේ රාජපුරුෂය ඉන්නේ මොකේද මේ ගම් වල තියෙන අයබදු එකතු කරලා රජුරවන්ට දෙන්න. හරිද? එතකොට ඔන්න දැන් ඒ නගර හයේ අවත ඉන්න ගම් වල ගැහැණු මිනිස්සු ගැහැණු මිනිස්සු එකතු වෙලා ඒ ගම් වල වගා කරන උපත් කරන භවභෝග වල රජුරවන්ට අයිති කොටස රජුරවන්ට අයිති කොටස අර ගම්වල ගෙවල් වල ඉන්න ගැහණු අයයි පිරිමි අයයි දෙගොල්ලොම එකතු වෙලා දෙන්නම අරගෙන යනවා කොහාටද ඒ ඒ තම තමන්ගේ නගරේ ඉන්න රාජපුරුෂය ගාමට ඒ රණ ගැහණු මිනිස්සු දැන් ඉන්න කොහෙද ගම්වලනේ ගම්වල ඒ ඒ හදාගත්ත බවභෝග ටික ගෑනු මිනිස්සු ඒ පිරිමි කෙනයි ගෑනු කෙනයි දෙන්නම හදාගත්ත භවෝගෝල රජුගන්ට ආයේ කොටස රාජ්‍යභාගයේ අරගෙන යනවා අපි කියමුකෝ දැන් ඒ නගරේ ඉන්න අයබගේ කුතු කරන රජේ අය කියන්නේ ගාවට රාජපුරුෂයා ගාවට ගිහිල්ලා ගෑනු කෙනා දොරටුව ගාව ඉඳලා අර බඩු ටික පිරිමි කෙනා අරගෙන ගිහිල්ලා දෙනවා කාටද? නගර අරර අයබද එකතු කරන රාජ්‍ය පුරුෂයාට. හොඳට මේ අර්ථය ගන්න ඕනේ ලොකු අර්ථයක් කියලා දෙනවා. එතකොට ඊට පස්සේ දැන් ගෑනු කෙනාට උඩ ගියාද? ගියේ නැහැ. ගෑනු කෙනයි ගම් වල ඉන්න ගෑනු පිරිමි දෙගොල්ලෝම එකතු වෙලා අයබදු එකතු කරගෙන රජු ඉන්න තැනට ගිහිල්ලා ගෑනු කෙනා දොරටුව ගාවට යනකම් යනවා දොර ගාව නතර වෙලා අරගෙන එකතු කරව බඩු ටික අරගෙන අර පිරිමි කෙනා යනවා කොහටද? රාජපුරුෂයා ගාවට ගිහිල්ලා ඔන්න රජුරවන්ට අයිති කොටස දෙනවා. දුන්නාට පස්සේ රාජපුරුෂයා ගෙනිහිල්ලා අර කොටස දෙනවා රජුට. හරිද? පැහැදිලිද? හරි. දැන් රජුරවන්ට කවදාවත් කිසිම දවසක අර ගම් වල ඉන්න ගෑනුන් සමගලා තියනවා. හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ නේ. උනොදට න්‍යාස්ත ගන්න මම අද පෙන්නන අර්ථය මෙන්න මේ වගේ. හරිද? ගම් වල ඉන්න ගෑනු මිනිස්සු කියලා කිව්වහම ඒ වගේ තමයි අපේ දැන් ආයබදක තුන දැන් ඔය දර අපි රූපයක් දැකලා රූපේ දැනගන්නවා කියන තැනට මම මේ උපමාවක් හැදුවේ. හරිද? උක වෙන්නේ මෙහෙමයි. දැන් අපි වෙනදට හිතන්නේ මෙහෙම පේනකොට මේ රූපය කියලා දකිනවා නේද? හොඳට බලන්ද අපිට යම් වස්තුවක් පේන්න ඇහැ නැතුව පේනවද? පේන්නේ නැහැ. රූපයක් නැතුව පේනවද? පේන්නේ හිත නැතුව පේනවද? පේන්නේ ඔය තුන්දෙනාගේ ප්‍රතිඵලය මොකක්ද? පේන කමනේ. දැන් මේ පේනනවා කියන සිද්ධිය නිර්මාණය වෙන්න හොතට බලන්න සිද්ධිය නිර්මාණය වෙන්න පේනකම හදන්න හදන පැත්තට හේතු වෙලා තියෙනව නේද? ඇහැයි රූපයයි හිතයි. ඒ ටිකේ ප්‍රතිඵලයක් නේද මේ පේනවා කියන සිද්ධිය. එතකොට පෙනෙන එක ඇතුලේ රූපය කියලා එකක් හම්බෙන්න පුළුවන්ද? හොඳට බලන්න දැන් අපිට පේනව නේද කෙනෙකුට? අපිට දැන් එහෙම රූපයක් පේනවනේ. පේනවා කියන සිද්ධිය ඇති වෙන්න හේතු මං අහන්නේ. ඇහැ නැතුව පේන්නේ නැහැ. රූපයක් නැතුව පේන්නේ චක්කු විඥානය නැතුව පේන්නේ ඒ තුන් දෙනාගේ ප්‍රතිඵලය තමයි මොකද්ද? මේවා අපිට යම් වස්තුවක් පේනවා කියන එක. එතකොට පේනවා කියන සිද්ධිය ඇතිවෙන්න අර හේතු ටික වෙලා ඒකේ ප්‍රතිඵලය දෙන්නේ පේන්නේ. එතකොට අපි වෙනදට මේ පේන්නේ රූපේ කියනකොට පෙනිලා ඉවරලා පෙනුණු දේ ඇතුලේ නේද අපි රූපේ කියලා බලන්නේ. එතකොට රූපේ යෙදිලා ඉවරයි නේද? දැන් මේ අපි දෙවුණුවක් නේද අපෝ රූපේ කියලා කියන්නේ. මම කියන එක තේරෙනවද බලන්න හොඳට. දැන් හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක් ඇතුලේ අපි මේ හේතු දක්වන එකක් නෙමෙයි කරන්නේ. ඇහැ රූපේ චක්කු විඥාන කියන හේතුයි. ඒ ටිකේ ප්‍රතිඵලයක් මේ පෙනෙනවා කියන එක දික්ටි කියන එක. එතකොට දැන් මේ ඵලයේ ඇතුලේ අපි කියමු මේ ස්විච් එකයි මේ ස්විච් එකයි මේ ස්විච් එකයි මේ තුන දැම්මහම බල්බ් එකක් පත් වෙනවා. දැන් පත් වෙන්න මේක හේතු වෙන්නේ. අපි පත් වෙන බල්බ් එක ඇතුලේ ස්විච් දැක්කොත් හරියද? මේ ස්විච් ටික හේතුයි ඒ නිසා මොකද්ද වෙන්නේ? මේ ආලෝකයක් දැල් වෙනවා නම් ආලෝකයේ ඇතුලේ ආ මේ ස්විච් එකක් තියෙනවා මේ ස්විච් එකක් තියෙනවා කිව්වොත් හරිද? නෑ නේද? නමුත් මේ ස්විච් තුන නිවුවොත් ඒක ඔෆ් වෙන තැනට දැම්මොත් අර ආලෝකේ නිවෙනවා නේද? එතකොට හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නැති වුණ නැති වෙනවා කියලා දකින එක මිසක ඇත්ත හේතු නිසා හටගත්ත ඵලයේ ඇතුලේ අපෝ හේතු බලන්න බෑනේ. ඒ විදියමයි එක ස්විච් එකක් වගේ තමයි ඇහැ තව ස්විච් එකක් වගේ තමයි රූපේ තව ස්විච් එකක් වගේ තමයි චක්ක විඥානය. ඔය ටිකේ ප්‍රතිඵලය බල දෙකක්වත් වුණා වගේ මේ පේනවා. ආයේ පෙනෙන සිද්ධිය ඇතුලේ මේ ඇහැ මේ රූපේ මේ චක්ක විඥානය කියලා ගන්න ගියොත් මායයට අහු වෙනවා බය. හරිද? මම ඒකට ඔයගලට පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මේ ස්කන්ධයන්ගේ උද්‍යත් අස්තංගමෙන් බලන්න කියලා කියන්නේ මේ හේතු ටික නිසා පෙනෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා බලන්ද පෙනෙන එක ඇතුළේ ආපහු මේ ඇහැ මේ රූපේ මේ චක්කු විඥානය කියලා හේතු දකින්න එපා කියන සිද්ධියයි මේකෙන් කියන්නේ මේ. ස්කන්ධයේ උදේවය කියන එක බොහොම සිවුම් සිද්ධියක්. එතකොට අපි යම් වස්තුවක් අපිට පෙනෙන හැටි පොඩ්ඩක් බලමු. පෙනෙන හැටි පොඩ්ඩක් බලමු. මේ ඇහැට මේ දැන් අපි වෙනදා තිබ්බ අදහසට හිත තියන්න එපා. මම රූපේ කියන ගානේ මම රූපය කියනකොට වෙනද ඕගොල්ලෝ අපි බලල පුරුද්දට පෙනෙනදී ඇතුළේ මේ රූපය කියපු තැන හිත තියන්න එපා. මම එහෙම අදහසකින් නෙමෙයි මේ රූපේ කියන්නේ. දැන් මේ ඇහැට හම්බ වෙන රූපයක් මහා භූතයන්ට ආලෝකයේ වැටලා ආලෝකයේ පරාවර්තනය වෙලා මේ ඇහැට වැටෙනවා තේරෙන්නේ රූපේ හැටියට මහා භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සතහනක ඡායාව මේ චක්කු ප්‍රසාදයේ ගැටෙනවා චක්කු ප්‍රසාදයේ වර්ණ සතහනේ ගැටෙනවා හරිද ඔන්න දැන් ඔය රූපය ඇහැයි රූපයයි කියනකොට දොරටුව ద్వාරය රූපෙ දෙන්න පුළුවන් ඇහැ ගාවට විතරයි ඇහැ තියෙන්නේ රූපේ හැදිලා විතරයි. ඔය දෙන්න ඇහැ රූපේ ගැටුනහම රූපේ ඇහි ගැටුනහම ඊට අනුගතව චක්කු විඥානයේ උපදිනකොට සිත උපදිනකොට ඒ සිතේ අරමුණක් විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් දැනගන්න පුළුවන් කියලා චෛතසික ටිකක් උපදිනවා ස්පර්ශ නිසා වේදනා සංඥාවෙන් චෛතසික ටිකක් උපදිනවා උපන්නට පස්සේ මෙන්න මේ චක්කු විඥාණයෙන් මේ නාම රූප දෙක දැනගන්නවා. දැන් මේ වෙලා තියෙන්නේ ඇහැට රූපය ගැටිලා ඇහැ රූපය දෙක ගැටුණු තැනට හිත ඉපදිලා ඒ හිතේම යෙදෙන වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඔන්න ওই නාම රූප දෙක නිසා මේ පිනීම කියනක වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි ඒ ස්පර්ශ නිසා පහළ වෙච්ච වේදනා සංඥා කියන අරමුණක් විඳිනව හඳුනනවා කියන සිතුවිලි ටික හිත සමග ඒ චක්කු විඥානයේ සමග එකට යෙදෙමින් හිතේම ගැටිලා මේ පෙනීමට උපකාර කරනවා. ඇහත් රූපයක් දෙක හිතේ යෙදෙන්නේ නැතුව හිතේ ගැටෙන්නේ නැතුව වෙන්නම පැත්තක ඉඳලා උපකාර කරනවා. අපි මේ දකින්නවා කියන සිද්ධිය ඇති වෙන්න ඇති වෙනකොට මං අර අයබදු එකතු කරන රාජපුරුෂයට උපමා කළේ චක්කු විඥාණයට. හරිද? චක්කු විඥාණය කියන්නේ රූප දකින. රූපයක් දකිනවා කියලා අපිට පෙනෙනවා කියන සිද්ධියට. අර ගම් වල ඉන්න ගෑනු මිනිස්සු ටික වගේ තමයි ගෑනු කෙනා වගේ තමයි ඇහැ රූපයේ රූපේ එයා ඉන්නේ දොරටුව ගාවට විතරයි. ඒ නිසා ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනා සංඥාතික තමයි හිතේ ගනුදෙනු කරන්නේ. අර පුරුෂයා විතරයි ඇතුළට යන්නේ. හරිද? දැන් ඒ දෙන්න මේ රූපයයි නාමයයි දෙක දෙක යෙදුනහම නාම රූප දෙක නිසා පේනවා. ඒ කියන්නේ රූපයක් පෙනෙන අත්දැකීම තමයි මේ රාජපුරුෂයාට පවර්ලා දීලා තියෙන මේ දෙන්න එකතු වෙලා. මේ ගෑනු කෙනයි පිරිමි කෙනයි දෙන්න එකතු වෙලා රූපයක් පේනවා කියන සිද්ධිය තමයි දැන් හදලා තියෙන්නේ. දැන් පේනවා කියන සිද්ධියේදී ගෑනු කෙනා ගිහිල්ලාම නැන්නේ රාජපෝෂයා ගාවට. ඒතර පිරිමි කෙනා විතරනේ ගියේ. ඒ වගේ ඇහැයි රූපයයි දෙක හිතේ යෙදුනේම නැහැ, හිතේ ගැටුනේම නැහැ. ඒවා හිතේ යෙදෙන්නේ නැහැ. චිත්ත විසංසත්තයි, චිත්ත විපයුත්තයි. හිතේ යෙදෙන්නේම නැහැ රූපයක් කිසිකලක රූපෙට කියන චිත්ත විප්‍රයුක්තයි. රූපයක් කිසිකලක හිතේ ගැටෙන්නේම නැහැ චිත්ත විසංසත්තයි. ඒ කියන්නේ ගෑනු කෙනාට එන්න පුළුවන් දොරටු ගාවට විතරයි. වේදනා සංඥා සංකාර කියන චෛතසික විතරයි චිත්ත සංසත්ත හිතේ ගැටෙන්නේ චිත්ත විප්‍රයුක්ත හිතේ යෙදෙන්නේ. ඇහත් රූපයක් දෙන්න එකට ගැටුණාම හිත ඊට අනුගත උපන්නාම ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා චේතනා ඒ හිතේම යෙදුනාම මේ නාම රූප දෙක නිසා පේනවා කියන සිද්ධියක් වෙනවා. දැන් පේනවා කියනකොට මේ රූපෙත් සම්පූර්ණ දායක කොටසක් හදලා අර රාජපුරුෂයාට මේ බඩු ටික ගෙනත් දුන්නේ පිරිමියා හැම විතරක් නෙමෙයි. ගෑනු කෙනත් උදව් වුණා. ගේ මේ දොරටුව ගාවට එනකම්ම ඔකත් උස්සගෙන ආවා. ඒකෙත් අනුග්‍රහය ලැබලා තමයි මේ කිරිමි කෙනා තමයි දුන්නේ. ඒ වගේ විඥානයේක රූපේ දකින්නවා කියන අර්ථයත් එක්ක රූපේ පේනවා කියන සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ සිතේම පවතින නාම ධර්ම ටික. නාම ධර්ම ටික ඇති වෙන්න හේතුන රූපය. රූපයයි නාමයේ දෙක නිසා දැනගන්නවා රූපයක් දැනගන්නවා කියන කෘත්‍යයක් වෙනවා. තේරෙනව නේද? තේනවා. ඔය රූපය පේන අවස්ථාවට අපි කවුරුවත් දන්නේ අපි හැම කෙනෙක්ම පෙවුනහම පෙවුනේදී දන්නවා කියලා කියන්නේ මනෝවිඤ්ඤාණය. රටේ ඉන්න රජුරෝ වගේ තමයි මනෝවිඤ්ඤාණයට හැම වෙලාවෙම පේනවා කියන අර්ථය තමයි හම්බ වෙන්නේ. මනෝවිඤ්ඤාණය තමයි රජුරෝ වගේ. රජුරවන්ට රාජ්‍යභාගය දෙන්න යන්නේ කවුද? රාජපුරුෂයා මිසක ගමේ මිනිස්සු හම්බෙලා නැහැනේ. හැම වෙලාවෙම අපිට මනෝවිඤ්ඤාණයෙන් හම්බ වෙන්නේ පේනවා කියන ධර්මතාවයක් තමයි. අපිට යම් වස්තුවක් පේනවා, පේන දෙයට අපි හිතින් කියින් කියින් කරනවා. මේ හේතු ටික නැති වුණොත් පෙනෙන දේ නැති වෙනවා. ඇත්තකට ගියාම අපිට තෙවුණු දේ ආපහු සිහි වෙනවා. ආපහු මේ රූප සිහි වෙනවා, තියෙන දේ සිහි වෙනවා නෙමෙයි. මෙතන තියෙන රූපයයි නාමයයි දෙක නිසා නාම රූප නිසා මොකද්ද වෙන්නේ? පිරිනකමක් වෙනවා. එතකොට දැන් පිරිනකමට තමයි අපි ඔබට කියන්නේ ඇත්තටම විඥාණයෙන් රූපේ දැනගන්නවා කියන එක නාම රූප දෙක නිසා විඥානය විඥානය කියනකොට අපි හොඳට අපේ අර්ථයෙන් දැනගන්නට ඕනේ යමක් දැනගන්නවා කියලා වෙන සිද්ධියට දකින්නවා යන විවහාරයකට යනවා. දකින්නවා කියන දර්ශන කෘත්‍ය කරන චක්කු විඥාන සිතේ. චක්කු විඥාන සිත තමයි දර්ශන කෘත්‍ය කරන්නේ. එතකොට මේ අපි යමක් දකින්නවා කියන සිද්ධිය චක්කු විඥානයක ප්‍රතිඵලයක්. ඒක උනේ මොකද්ද? නාම රූප කියන ධර්මතා දෙකක් නිසායි. එතකොට නාම ඇහත් රූපය දෙක රූපය ඒ එයාට එන්න පුළුවන් ස්පර්ශයක් ඇති කරන දොරටුව දක්වා විතරයි. හිතේ කිසිම දවසක කවදාවත්ම කිසිම රූපයක් හිතේ යෙදිලත් නැහැ, හිතේ යෙදෙන්නෙත් නැහැ, හිතේ ගැටලත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ ඇහත් රූපය දෙක නිසා හිත ඊට අනුගත උපන්නාම ඉපදෙන්නේ මේ නාම ධර්ම ටික හදන්නයි. ඒ උපන්න සිතේම අය වෙන හිතක නෙමෙයි චක්කු විඤ්ඤාණය උපන්නාම ඒ සිත සමග සහජාතයි ඒ සිතේම අරමුණ විඳිනවා හඳුනනවා දැන හිතනවා කියන නාම ධර්ම ටිකක් යෙදුණු ගමම්ම මෙන්න මේ රූපේ පේනවා චක්කු විඤ්ඤාණය විඤ්ඤයයි කියලා යනවා දැන් රූපය පේනවා කියනකොට දැන් මේ ඇහැට ගැටුණු රූපේ පේනවා අපිට මෙතන තියෙන ගැඹුරුම සිද්ධිය තමයි දැන් පෙනෙන රූපය අපිට පේන්නේ අපි පොළවේ පොතනකාරී හිතගෙන නම් ඉන්නේ හිතගෙන ඉන්න තැන කකුලට පෑගිලා හින්දා පේනවද? පේන්නේ වටපිටාව පේනවා හිතගෙන ඉන්න තැන පේනවද? දැන් මේ පේනවා කියන සිද්ධියේදී අපි ඇහැයි රූපයයි හිතයි කියලා මෙන්න මේ චක්කු නැත්තම් ඇහැ රූප කියන දෙකේ තමයි හිතගෙන ඉන්නේ. වගේ. ඒකේ හිත ඇහැයි රූපයයි හිතයි නිසා ස්පර්ශේ ස්පර්ශේ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනකොට ඔය විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටික සිත එක්ක ගනුදෙනු වෙනවා. ගනුදෙනුවා කියන්නේ දැන අපි මේ රූපයක් දැනගන්නවා කියන්නේ මෙන්න මේක වෙන්නේ. අපි ඒ හිතෙන් මේ අරමුණු වින්දකම දැනගන්නවා. අරමුණ හඳුනපුකම දැනගන්නවා. අරමුණ හිතපුකම දැනගන්නවා. දැනගත්තකම විඳිනවා. දැනගත්තකම හඳුනනවා. දැනගත්තකම හිතනවා. හිතපුකම විඳිනවා. හඳුනපුකම විඳිනවා කියලා ඔය සිතයි සිතුවිලි ටික ඔවුනොවුන්ට සම්මිශ්‍රව පවතින්නේ. එතකොට ඒ නිසා මේ පේනවා කියන සිද්ධියක් නිර්මාණය වෙලා තියෙනවා. මිසක මේ පේනවා කියන සිද්ධිය ඇතුලේ ආයේ ඇහැ රූප කන ශබ්ද කියලා ගන්න බෑ. එතකොට හොඳට එයා දන්නවා කන බොන ආහාරයෙන් හැදුණු රූපය. ඇහැ රූපයත් එක්ක. ඒ රූපයේ උපකාරය ස්පර්ශයට. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති වෙනවා මෙන්න මේ නාම රූප දෙක නිසා මේ පිළිනකම වෙනවා පෙනෙනකම. ඊට පස්සේ එයා දන්නවා ඇහත් රූපය දෙක වෙන් වෙනකොට ඇහත් රූපය දෙක වෙන් වෙනකොට ස්පර්ශය විදිනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතන නැති වෙනවා. මේ නාම රූප දෙක නැති වෙන පෙනෙනකම ඉතුරු නැතුවම නැති වෙනවා. කියලා එයා දන්නේ තමන්ට පෙනෙනකම ඇති වෙනකම හා පෙනෙනකම නැති වෙනවා කියන තැන විතරයි. අපි වෙනදට ඔයාට හරි ගිහිල්ලා යමක් බලලා ආපහු ආවොත් බලපු දේ තියනවා කියන අදහස හිටිනවනේ. ඇයි එහෙම හිටින්නේ? අපි මේ ඇහෙන් රූප කියලා බලන හින්දා. ඕක තමයි අර මේ ශාසනයේ පෙන්වන්නේ ඇහැ කටුවක් රූපේ කටුවක් චක්කු විඥානේ කටුවක් කියලා කිව්වේ කටු වෙන ගන්න දෙපා කිව්වේ ඇහැ රූප චක්කු විඥාන කියලා බලන් දෙපා බලන්න පේන දෙයට හේතු අර්ථයෙන් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඵලයෙන් හේතු දකින්න එපා කියලා. අපි කියමු අපි වෙනදට නැතුව අපි දැන් යනවා රුවන්වැලිසෑය බලන්න. දැන් මට ඕනේ රුවන්වැලිසෑය බලන්න කියනකොට. දැන් යන්න හේතු වෙන්නේ මගේ හිතේ අත්දැකීම. මට හිතේ තියෙන චිත්ත රූපයක්, හිතේ තියෙන හැඟීමක් රුවන්වැලිසෑය බලන්න යනවා කියලා. හරියට කණ්ණාඩියක් ගාවට යනවා වගේ. එහෙම සිහි කරලා අපි යනවා කියන්නේ මේ චක්කු ධාතු අරගෙන යන එක. හරිද? ඇහැ අරගෙන යනවා. ගියාට පස්සේ එතන තියෙන මහ භූත පටවියාපෝ තේජෝ වායෝ කියන රූප කලාප ටිකට ආලෝකයේ වැටලා පරාවර්තනය වෙන ඡායාව නැත්නම් වර්ණ සටහන මේ ඇහැට වැටෙනවා. දැන් අපි මේ ඇහැ අරගෙන ගියාම දැන් යන්නේ ඉස්සෙල්ලා අපි හිතාගෙන ඉන්න විදිහ චෛත්‍යයක් එහෙ නැහැ. වෙන්නේ මේ ඇහැ අරගෙන අවකාශ ධාතු අවුරාගෙන සතර මහා ධාතු රාශි වෙච්ච තැනට ගියාම ඒ මහ භූත ටිකට ආලෝකයේ වැටලා ආලෝකයේ පරාවර්තන වෙලා එහෙම නැත්තම් ඒ වර්ණ සටහන මේ ඇහැට ගැටිලා ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශය නිසා ඒ අරමුණ විඳිනව හඳුනනවා කියන නාම ධර්ම ටිකක් පහළ වෙනකොට ඔන්න දැන් චෛත්‍යය කියන එක අපිට අපිට පේනවා. එනේ. පේනවා කියන සිද්ධිය විතරයි. පේන දේ ගනුදෙනු කරනවා මනෝවිඥාණයෙන් අනේ මේ මහසෑය නේද සාදු සාදු කියලා දැන් පේන දේ එක්ක. Tamanට පේන දේටයි අපි හිතන්නේ. එයා දන්නවා මම ඇහැ අරගෙන ආපහු එනකොට රූපී අනිත්‍යත්‍ය දැනකොට ස්පර්ශය බින්දෙනවා. විඳින්න හඳුනන හිතන කම විඳිනවා. විඳිනකොට පෙනෙන දේ තුරු නැතුවම නිරුද්ධ වෙනවා. මට වෙන දෙයක් පේනකොට අර පෙනෙන දේ තියෙනවද? නැහැ. එයා දන්නවා මට මම ගියේ එතෙන්ට ඇහැරගෙන බලන්න නෙමෙයි පෙනෙන කමක් හදාගන්නයි. පෙනෙන දේ තමයි මම ගනුදෙනු කරන්නේ. ඇත්තකට යනකොට ඇහැ රූපයයි දෙක බිඳෙනකොට පෙනෙන දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. පෙනෙන දේ නිරුද්ධ වෙනවා හැබැයි මට ඕනම් පෙනුණු අත්දැකීම අපව සිහි කරන්න පුළුවන්. එයා දන්නවා මම මෙහෙම සිහි කරනකොට මට පෙවුණු දේ එතන නැහැ. මට පෙනුන දේ බාහිර දෙයක් නෙමෙයිනේ මට පෙනුන මට පෙනීමක් ඇති වෙන හැටි තමයි මේ ස්කන්ධයක උදේවැයෙන් කියන්නේ. ඇහත් රූපයත් දෙක උපකාරයි ස්පර්ශයට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික පහළ වෙනවා මේ නාම රූප දෙක නිසා පෙනෙනවා ඇහැයි රූපයයි දෙක වෙන් වුණොත් කිසිම වෙලාවක ස්පර්ශ නිසා හටගන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හිටින්නේ නැහැ. ඒ දෙන්න නැති වුණොත් පිරිනවා කියලා සිද්ධිය එන්නේ. එතකොට එයා දන්නවා දැන් එයා දන්නවා දැන් ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට පිනෙනදී ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් මම දැකපු අත්දැකීම සිහි වෙනව නේද කියලා බලනවා. එහෙම බලනකොට දැකපු දේයට ඉතුරු වෙයිද? දැන් වෙනදට අපි රූපේ බලලාම ඉතුරු වෙනවනේ. දැන් මෙයා දකින්න කොහොමද? ස්කන්ධයෙන් යුදේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දන්නවා. ඇහැ අරගෙන රූප ධාතුව හැදෙන තැනට ගියාම මොකද හොඳට මතක තබා ගන්න අපිට මෙහෙම පේනවා කියන සිද්ධියක් හදන්න රූපය කියන එක දෙයකකට විතරක් බෑ. රූපයක් විතරක් පේන්නේ නෑ. හොඳට ඒක මතක තබා ගන්නට ඕනේ. මේ පේනවා කියන සිද්ධිය නිර්මාණය කරන්න රූපය වගේම වැඩි බරක් වැඩි කොටසක් මේ ඇහි දායකත්වයක් දාලා. ඇහැයි රූපයයි වගේම වැඩි බරක් වැඩි කොටසක් හිතේ දායකත්වයක් යොදලා. මේ තුන් දෙනාගම සම වායනේ කියන සම උත්සාහයෙන් මේ පෙනෙනවා කියන සිද්ධිය හදලා තියෙන්නේ හැදිලා තියෙන්නේ ඔකේ දිත්තේ දිත්ත මත දැකීම දැකීමක් විතරයි යේ ධම්මා හේතු පබව යම් ධර්මයක් උපදීනම් හේතු නිසා මොකද යම් ධර්මයේ පෙනෙනකම දැන් පෙනෙනවා දිත්‍ති හේතු නිසා ඇහැයි රූපයයි චක්කුඤ්ඤයයි තුන් දෙනා නිසා පෙනෙනකම එනවා. මේ ධම්මා හේතුපව. තේසං හේතු තථාගතෝ තථාගතයන් වහන්සේ ඒ ධර්මයට හේතුව කියනවා. යම් පෙනෙනවා කියන ධර්මයක් වෙනවා නම් ඒකට හේතු ඇහැයි රූපේ චක්කුඤ්ඤයයි කියන කම නිසා පෙනෙනවා. තේසංචෝ නිරෝධෝ. ඊ ඇහැයි රූපේ චක්කුඤ්ඤය නැතිනොට පෙනෙන දේ නැති වෙනවා. හැම වෙලාවෙම නගර හිමිය රජුරු අනුභව කරන්නේ පෙනෙනකම ඇහෙනකම දැනෙනකම මිසක ආයේ පෙනෙනකම හැදෙන හේතු අහුවෙලා නැහැ. හොඳට මතක තබා ගන්නට ඕනේ. රජ්ජුරු හැම වෙලාවෙම ගනුදෙනු කරලා තියෙන අයබදු එකතු කරන රාජපුරුෂයා එක්ක මිසක ගම් වල ඉන්න ගෑනු මිනිස්සු ටික හම්බෙලා නෑමයි. ඒ වගේ නාම රූප දෙක නිසා පෙනෙනවා කියන දැනුමක් දැනගෙනilla කියන විඥානයක් වෙනවා. ඒ විඥානීය අත්දැකීම තමයි නගර හිමියට පවර්ලා දීලා තියෙන්නේ. අපි දැකපු දෙයට නේද හිතන්නේ කියන්නේ කරන්නේ. ඒ කියන්නේ පෙනෙන දේ එක්ක නේද අපි ගනුදෙනු කරන්නේ. පෙනෙන දේ තමයි පෙනෙනවා කියන සිද්ධියට තමයි චක්කු විඥානයේ කෘත්‍යය කියලා කියන්නේ. විඥානය කියන්නේ. ඒ පෙනෙනකම ඇති උනේ ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන නාම ධර්මත් ස්පර්ශයට හේතු වෙච්ච ඇස් රූපත් කියන රූපයක් නිසායි. නාම රූප කියන ධර්මතාව දෙක නිසායි පෙනෙන්නේ. පෙනෙන්නේ. නාම රූප දෙක නැති වුණොත් පෙනෙන ගම නැති වෙනවා. දැන් මේ රජුවන්ට පණිවිඩය අල්ල දෙන්න ඕන වෙනදට වගේ අර තින්සෝපම සූත්‍රයේ තියෙනා වගේ ඌපණටි මේ නාම රූප දෙක නිසා පෙනෙනකම වෙනවා නාම රූප දෙක නැතිවෙනකොට පෙනෙනකම නැති වෙනවා කියන නුවණ. එතකොට හිත කෝපයෙන් වෙන්නේ නැතුව ඒකයි පිය රූපේ සාත රූපේ කියන්නේ අපි වෙනකට ඇනේ ඇහැ මේ රූපය කියලා බලපු එක ආර්ය විනේ කටු. කටු වෙන ගන්න නැතුව මේ ඇහැ මේ රූපය කියලා බැලුවොත් කටු. කටු වෙන ගන්න නැතුව හුද්දට සිහියතු නුවණට හැසිරෙන්නට ඕනේ කොහොමද? මේ ස්පර්ශය නිසා පෙනෙනකම වෙනවා ස්පර්ශ නැතුවට පෙනෙනකම නැති වෙනවා කියලා බලනවා මිසක පෙනෙන දේ ඇතුළේ ආපහු කටු වෙන ගන්න යන්නේ නැහැ. තේරුණාද මම කියන්නේ? මේ ස්කන්ධයන්ගේ දුක්ඛ ධර්මයන්ගේ උද්‍යත් අස්තංගමයක් කියලා කිව්වේ මොකක් නිසාද? ඇහැ කියන්නේ රූපය කියන දුක්ඛ ධර්මයක්. ඒ දෙන්න උපකාරය මොකේදද? ස්පර්ශයට. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. ඒක දුක්ඛ ධර්මයක්. ඒ නාම රූප දෙක නිසා පිනෙනවා කියන සිද්ධියක් ඇති වෙනවා. මේ ඒක දුක්ඛ ධර්මයක්. ඔන්න ස්කන්ධයන්ගේ උදේ. මේ ස්කන්ධ පංචකයේ ඇතිවීම කියන්නේ ඇතිවීම කියන්නේ පෙනෙනවා කියලා අර්ථයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් වෙනදට ඔහොම පෙනෙන දේ අපි මේ ඇත්ත හැටියට නොදන්නා අවිද්‍යාවෙන් රජ්ජුරුවන්ට පවර්ලා දෙන්නේ මොකද්ද? මේ පෙනෙන එක ඇතුලේ ඇහැ හම්බුණා, රූපේ හම්බුණා කියන එක තමයි පවර්ලා දෙන්නේ. දැන් අපි නුවණ ඇතුව පවර්ලා දෙන්න ඕනේ රජ්ජුරුවන්ට මොකද්ද? මේ ස්කන්ධයන්ගේ දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දන්නාකම. මම කියන එක තේරෙනවද කියලා? එතකොට මේක ඇතුලේ බැරි වීමකින්වත් ඒකයි ඉදිරිනුත් කටු පිටිපස්සනුත් කටු ඉස්ස දෙපැත්තේ කටු උඩත් කටු යටත් වෙන කැලයකට ගියොත් කොච්චර පරිස්සමෙන් යන්න ඕනද? ඒ වගේ මෙයා මේ ජීවිතය ජීවත් කරන කොච්චර කොච්චර පරිස්සමින් ජීවත් වෙන්න ඕනද කටු වෙන්නේ නැති වෙන මොකද්ද කටු ප්‍රිය රූපේ සාතුරුකේ මේ රූපේ කියලා බැලුවනම් මොකද්ද වෙන්නේ මේ පෙනෙන සිද්ධිය තුලේ කටුවක් යවුණා පෙනෙන සිද්ධිය තුලේ යම් ද්‍රව්‍යයක් කාරණාව කම්බුණා නම් කටු වෙනවා මේ ඇහැ කියලා හම්බුණා නම් මේ කන මේ ශබ්දය කියලා හුණා නම් කටු වෙනලා තියෙනවා නමුත් කටු වෙන ගන්න නැති වෙන්න හොඳට සිහිය තියෙන්න ඕනේ කියලා කිව්වේ එයා දන්නවා ස්කන්ධයන්ගේ උදේවැය උදේවැය කියලා කිව්වෙ මොකක්ද? නාම රූප දෙක නිසා පෙනෙනකම වෙනවා නාම රූප දෙක නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා කියලා පෙන්නනවා. එතකොට එයා යම්ම තැනකට දන්නවා දැන් ඕගොල්ලන්ට මෙතනින් ගෙදර තිර වෙනවා කියනවා. දැන් ගෙදර කියන එක වෙනද වගේ තියෙන ගෙදර නෙමෙයි. දැන් ඕගොල්ලෝ දන්නවා හිතේ අර්ථය අපි කියමුකෝ ඕක මෙහෙම අපිට යන්න ඕනේ කණ්ණාඩිය මගේ මූණ බලා ගන්න ඕනේ. දැන් හිතේ අත්දැකීම. මූණ බලා ගන්න ඕනේ ඒකට මට ඕනේ මොකද ප්‍රතිබිම්බයක්. දැන් මූණ බලා ගන්න ඕනේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කියලා හිතේ මට නිමිත්තක් තියෙනවා මූණ බලා ගන්න ඕනේ කියලා. හැබැයි මේ විදිහේ නිමිත්ත කණ්ණාඩිය තියනවද? නෑ. හිත අත්දැකීම කරගෙන හිත සිහි කරගෙන හිත පිහිට කරගෙන මූණ බලා ගන්න ඕනේ මේ මොකද්ද මගේ මූණ බලා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ප්‍රතිබිම්බයක අවශ්‍යතාවය තමයි තියෙන්නේ හිතේ. ඒක සිහි කරගෙන යනවා අපි මොකේටද? කණ්ණාඩියක් ගාවට. දැන් කණ්ණාඩියක් ගාවට යන්නේ මූණ ඇදිලවත් නැහැ. ඔන්න කණ්ණාඩියක් ගාවට ගියාට පස්සේ ගියේ හින්දම කණ්ණාඩියේ මූණ හැදෙනවා. හැදුන එක බලනවා අපි. දැන් අපිට පේනවනේ. පේන එක අද නම් මූණ ටිකක් හොඳ නෑ වගේ. ඈ දැන් අපි ඒක එක්කම හිතනවා කියනවා කරනවා. ඇත්තකට එනකොට මොකද වෙන්නේ? දැකපු එක ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ වුණාට අපිට සිහි කරන්න බැරිද දැකපු අද්දකින්? දැකපු අද්දකින්ම සිහි කරන්න පුළුවන් සිහි කරනකොටත් එයාට නුවණයි මොකද්ද? මම දැකපු අද්දකින්ම සිහි කරනවා. මම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි. මම කතා කරන්නේ දැකපු දේ. මම දැකපු දේ කියන්නේ ගනුදෙනුකොලේ. මට වැඩක් නෑ දැකපු දේට විච්ච හේතු මට අදාළ නෑ. කණ්ණාඩිය ගැන නෙමෙයි මම කියන්නේ. කණ්ණාඩිය ඇති වෙන්න ඉදිරියෙන් තිබුණු රූපය ගැන හෝ ආලෝකය ගැන නෙමෙයි මම කතා කරන්නේ. මට ඒව අදාළ නෑ. ඒවා ටික තිබුණු හින්දා කණ්ණාඩිය තිබුණු හින්දා කණ්ණාඩිය ඉස්සරහා වස්තුවක් තිබුණු හින්දා ආලෝකය තිබුණු හින්දා ඡායාවක් වටනේ හැබැයි මම ගන්න දෙන කිරි ඡායාව එක මම කතා කරන්නේ මට පෙවුණු දේ. පෙවුණු දේ දැන් නැහැ. ඕන්න මට පෙනුණු දේ සිහි කළ හැකි. මම දන්නවා මම මෙහෙම සිහි කරනකොට මොකද වෙන්නේ? කන්නඩිය එහෙම එකක් නෑ. ඕන්නම් ආපහු කන්නඩිය ගාවට ගියොත් හදාගන්නත් පුළුවන්. කිසි කලක හැදිලා තියෙන හැදිලා තියෙන ඡායාවක් ගාවට යනවද? නෑ. දැන් ගෙදර මූණ බලාගන්න ඕනේ වගේ මට ගෙදර බලන්න ඕනේ. හැබැයි Taman දන්නවා මට දැන් ඒ gedara බලන්න ඕනේ කියනකම දැන් පේන්නේ නැහැ. තාම පේනකම ඉපදිලා නැහැ. දැන් ගේ බලා ගන්නකම උපදවා ගන්න ඕනේ. ඒ හින්දා චක්කු ධාතුව රූප ධාතුව තින්තට අරගෙන ගියාම දැන් ඒ රූපය මම හම්බෙලත් නැහැ. චක්කු විඥාන ධාතුව ඊට අනුගතව ඉපදිලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික යෙදී නාම රූප දෙක නිසා ඕගලන්ට පෙනෙනවා කියන ධර්මතාවයක් වේ. පෙනේ. පෙනේ. පේන සිද්ධියට යෝගුලා මේ අපේ ගෙදර මං අපේ ගෙදරට ආවා කියලා හිතන්නේ ඕගලන්ට පේන සිද්ධියටයි. තේරුණා හැබැයි ඕගොල්ලෝ දන්නවා දැන් වෙනදට වඩා සෘතවතාරී ශ්‍රාවකයන් නුවණයි. පේනවා කියන සිද්ධියක් අහඹු එකක් නෙමෙයි නිකන් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. මොකද නාම රූප දෙක නිසායි පේන්නේ. පේනවා කියන එක රූප දැනගන්නවා කියන විඥාණයට තමයි පේනවා කියලා අර්ථයක් තියෙන්නේ. පේනවා කියන සිද්ධියක් තියෙනවා නම් මට මෙතන මේ හැඩසටහන් ටික පේනවා නම් දැන් ගෙදරට ගියා ගෙදර තියෙන වටපිටාව මට පේනවා. Tamanට පේන්නේ. දැන් පේනවා මට මෙහෙම දෙයක් පේනවා කියන එක ඇති උනේ රූපය නිසා නාම ධර්ම නාම රූප දෙක නිසායි කියලා දන්නවා. තේන දෙයක මම දැන් ගෙදරයි ඉන්නේ ගෙදර ආවා කියලා ඉතින් ළමයිට කතා කරලා කිව්වා කියන්න ඕනේ. තමන් වෙන කොහාට හරි යනකොට තමන් දන්නවා ඇහැයි රූපයයි පිටිනකොට නාම ධර්ම ටික නිරුද්ධනකොට මේ පෙනෙන ගම නිරුද්ධ වෙනවා. දැන් තමන්ට වෙන නාම රූප දෙකක් නිසා වෙන වෙනකමක් ඇවිල්ලා ඇති. තමන් දන්නවා ඉස්සෙල්ලා පිරෙනකම මම gedara කියලා පිරුණුකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. එහෙම එකක් කොහෙවත් නැහැ. හැබැයි gedara කියලා තමන්ට පෙවුණු අත්දැකීම සිහි කරන්නත් පුළුවන්. සිහි කරනකොට මට පෙවුණුකම එහෙ නැහැ. ඕනනම් මේ පෙනෙනකම හදා ගන්න පුළුවන් ආයි. ඈත් රූපයක් අරගෙන ගියොත් පෙනෙනකම හදා ගන්න පුළුවන් කියලා හොඳට දකිනවා එයා කොහෙට හරි ගිහිල්ලා යමක් යමක් බලලා ආවොත් බලපු දේ වෙනදා වගේ ඉතුරු වෙන්නේ ඉතුරු වෙන්නේ එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියේ ඔන්න ඔය විදිහට දුක්ඛ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් දකිනවා සූතවතාගේ ශ්‍රාවකයා. මෙන්න මෙහෙම දකිනකොට එයා දකිනවා කාමය කියන්නේ ගිනි අඟුරවලක් වගේ මේ වගේ දර්ශනයක් ඇතුලේ මම ඇහැ පරිහරණය කළා මේ මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා කිව්වොත් බැලුවොත් මේ හරියට ගිනි වගුරු වලකට මම පැන්නා වගේ නේද මොකද එතකොට හටගත් දර්ශනේ නැති වෙනවා කියලා පේන්නේ නැතුව ඒ දකින්හන දේවල් ඇතිකමට එකතු වෙලා ගිනි වගුරු වලක් නිර්මාණය වෙනවා ලෝකයක් හැදෙනවා දුව ඉන්නවා පුතා ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා ගෙවල් දොරවල් යානවාන තියනවා කියලා සම්පූර්ණ ලෝකයක් නිර්මාණය වෙනවා ඒ සැප කැමැති ජීවත් වෙන කැමැති මරණු කැමැති නැති කෙනෙකුට මෙහෙම ලෝකයක් හදාගත්ත කෙනාට ජීවත් වෙන්න හම්බෙන්නේ එයා යන්නෙම ජරා මරණ දක්වාමයි. සැප කැමැති දුකට අකමැති පුද්ගලයාට මේ වගේ ලෝකයක් හැදුනොත් ලැබෙන්නෙම දුකමයි නැති වෙන්නෙම සැප. ජීවල් නිසා, දරුවෝ නිසා දුක් කායික මානසික හැම දුකක්ම විඳින්න වෙනවා කියලා දකිනවා යා. ස්කන්ධෙන් උදේ දකිනකොට කාමයේ කියන එක ගිනි අඟුරු වලක් වගේ කියලා දකිනවා. මේක තවදුරටත් මෙහෙම බලන්න බලන්න මේ කාමයේ පැත්තට මේ රූපේ මේ දරුවා gedara කියලා ඔහොම බලනවා කියන එකට හිතත් නැමෙන්නේ කයත් පස්සට අදිනවා හිතත් පස්සට අදිනවා එයා මේ ඇත්ත ඇති හැටි දකින්ද හිත තමන මොකද යං කිංචි සමුදේ ධම්ම සම්බන්තනේ රොද්දම්මා යමක් හේතුප්‍රත්‍යයෙන් හටගත්තම සියල්ල නිරුද්ධ වෙනවා කියලා දකින්න. මොකද හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ දකින්නකම. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය නිසා පෙනෙනකම උපන්න නම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය තුළ පෙනෙන දේ තුළ නැතුවම නැති වෙලා. අහන දේ තුළ නැතුවම නැති වෙලා. එයා දැකපු අහපු හැම දෙයක්ම හටගෙන නිරුද්ධම වෙලා කියලා යට පේනවා. ඕනනම් උපදවා ගන්නත් පුළුවන්. මං කියපේක තේරෙන්නේ. මෙන්න මේ විදිහට දුක්ඛ ධර්මයන්ගේ උදේවැය බලනවා කියලා කිව්වේ ඔන්න ওই විදිහට පෙනෙන ඇහෙන රූපේ දකිනවා. එයා කාමය ගිනි අඟුරු වලක් වගේ කියලා දැක්කේ මොකේද? පෙනෙන දේ ඇතුලේ. පෙනුනට පස්සේ වෙනද වගේ දරුවගේ මූණ එහෙම බලන්න කිව්වොත් මොකද වෙන්නේ? නැත්තම් පෙනෙන දේ ඇතුලේ මේ පේන්නේ රූපේ කියලා මේ පේන්නේ ඇහැ කියලා වෙනද වගේ නිමිති ගන්නෑ. මනෝවිඤ්ඤාණයට අල්ලලා දෙන්නේ නැහැ. පෙනෙන එක ඇතුලේ මේ පේන්නේ රූපය කියලා. මේ පේන්නේ ඇහැ කියලා. මනෝවිඤ්ඤාණයට අල්ලලා දෙන්නේ මොකද්ද? අර කිංසකෝප සූත්‍රය වගේ ඌ විදියට ඌ පරිදි. මොකද්ද? ඇහත් රූපියක් දෙක උපකාරයි ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනකේ නාම ධර්ම ටික යෙදුනහම මේ නාම රූප දෙක නිසායි පෙනෙන කම උනේ මම පෙනෙන දෙයට හිතෙන් ජීන් ජීවින් කළා දැන් මේ ඔයගලන්ට මේ ඇහැ රූපය දෙක ගැටිලා හිතේ ඊට අනුගතව ඉපදිලා ඒ සිතේ වේදනා සංඥා ඉදිරියෙන්ද මේ පේනවා සම්පූර්ණ සිද්ධියක් පේනවා ඔකට කියනවා අපි දකිනවා කියලා රූපයක් දකිනවා දැන් දැන් Tamanට පේනවනේ මේ ඇහත් රූපය දෙක වෙන වෙනකොට මේ ඇහත් රූපය වෙන වෙන දෙයක් දිහා බලන්න. එතකොට මේ නාම ධර්ම ටික බැඳිනවා මේ පේන කම නැති වෙනවා එතකොට වෙන දෙයක් පේනවා. ඒ පේනවා කියලා කියන්නේ ඇහත් රූපය දෙක නිසා ඒ ස්පර්ශයෙන් ඒ විදිහට වේදනා සංඥා හිතේ යෙදিলা. දැන් අපි හැම වෙලාවෙම එතන එතන හැදෙන හැදෙන පෙනෙන කමට නෙමෙයි හිතලා තියෙන්නේ බලන්න. පෙනෙන කම හැටි වෙන්න තියෙන හේතුව අපිට හම්බෙලාවක් තියෙනවද? රජුරවන්ට කවදාවත් අර ගම්වල ගෑනු මිනිස්සු හම්බෙලාවක් තියනවද? ඇහැ රූපය කියන එක අපිට හම්බෙලාවක් තියනවද එතකොට? ඇහැ කියන එකයි රූපය කියන එකයි හේතු වෙලා නාම ධර්ම ටික හැදුනහම නාම ධර්ම ටික නම් මේ නාම රූප දෙක නිසා නම් පේන්නේ. ඒකයි රූපං ඒකවන්තෝ නාමං ဒ ුතියන්තෝ විඥානං මජ්ජේ. මේ විඥාණයට මනෝ විඥාණයට මේ රූපය කියලා අහුනොත් එක්කන්තය. මේ නාම ධර්ම කියලා අහුනොත් එක්කන්තය. විඥාන මැජේ දැනගත්තේ කිය අධ්‍යක්ෂ විතරයි අහුවෙන්න ඕනේ. මේ නාම රූප දෙක නිසා දකින්නකම වෙනවා නාම රූප දෙක නැති වුණොත් දකින්නකම නැති වෙනවා. මම කතා කරන එක බොහොම සියුම් සිද්ධියක්. ඔක අපිට අර රූපේ රූපේ කියලා දැකපු හොරුවක් තියෙනවා නම් ඒක යන්න අපි මෙහෙම ටිකක් බලමු. දැන් අපි මේ පේනවා කියන සිද්ධියට රූපී රූපේ කියලා නින්නේ. නමුත් මේ පේනවා කියන තැනක තියෙන ස්කන්ධ පංචකයක මාර්ථය. මේක එක රූපයකට විතරක් දාන්න බෑ මේ පේනවා කියලා සිද්ධිය. පේනවා කියන සිද්ධිය පේනවා කියන එක චක්කු විඥාන සිතේ කෘත්‍යයක්. ඒක එහෙම පේන්න නම් ඒ හිතේ වේදනා සංඥා චේතනා කියලා ස්පර්ශකින් නාම ධර්ම ඉදෙන්න ඕනේ. එහෙම ස්පර්ශයක් ඉදෙන්න නම් ඇහැ රූප කියලා රූපයක් තියෙන්නට ඕනේ. නාම රූප කියන ප්‍රති සිද්ධියක් වෙච්ච නිසා විඥානය කියන ප්‍රතිපලයක් මේ ස්කන්ධ පංචකයකම අර්ථයක් මේ පේනවා කියන සිද්ධිය. මේ ස්කන්ධ පංචකයකම විදීම තමයි අපිට පේන දේ නැති වෙනවා කියන සිද්ධිය. එතකොට මේක එක සිද්ධියකට දාන්න බෑ අපිට මොකේද රූපේ කියලා එකකට විතරක් දාන්න බෑ. රූපේ කියලා අපි ගන්නේ මේ ස්කන්ධෙන් උදේවැය නොදන්නා අවිද්‍යාව නිසා. අපි ලෝකයේ ඇතිවීම ගැන නැත්නම් චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නිසායි ලෝකේ ඇති වෙන හැටි නොදන්නාකම නිසායි. ඕගොල්ලෝ මේ කියපු විදිහට හිත තියලා බලන්න මේ ලෝකේ අපිට ඇලෙන්න බැඳෙන්න තැනක් හම්බ වෙයිද කියනවා. අපි ජීවත් වෙලා තින්නේ අපි එක්ක විතරයි. හිතට ලැබිලා තින්නේ හිතේ අත්දැකීම විතරයි. අපිට දැන් මේ ගොඩාක් කලින්ම මේ තේන්නේ රූපී රූපී රූපී කියලා බලපු කමක් තියෙනවා. ඔන්න ඔය හුරුව ගෙවෙන කම්ම පෙනෙන සිද්ධිය හේතු නිසා හටගෙන පෙනෙනවා හේතු නැතුව නැති වෙනවා කියලා බලන්න ඕනේ පෙනුණු සිද්ධිය ඇතුලේ රූප බලපු හුරුව දෙවෙනකම්. පෙනෙන සිද්ධිය ඇතුලේ රූප බලපු හුරුව දෙවුන දවසට මහරහතන් වහන්සේම කියනවා. චීනාශ්‍රවය කියලා කියනවා. හරිද? මේ ආශ්‍රවයගේ වගන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් රූපේ කියන එක ඇත්ත ටිකක් බලමු නියම විදිහට අපි දැන් මෙච්චර කල් රූපේ රූපේ කිව්වා මම වෙනතරත් කතා කරලා තියෙනවා. ටීවී තියෙනවනේ. දැන් ටීවී එක ගත්තාම ඒකට ওই වැඩසටහන් විසුවහන මධ්‍යස්ථාන වලින් ටීවී එකට කිසිම වෙලාවක රූප එන්නේ නැහැ. ඈ ඒ මධ්‍යස්ථාන වල විසිරුව හරින්නේ තරංග ස්වභාවය. වර්ග චුද්ධ තරංග කියලා. ඔය විද්‍යුත් ටිකක් වගේ තරංග ස්වභාවයක් ওই තරංග ඇතුලේ රූප නැහැ. තේරෙන්නේ? තරංග ඇතුලේ රූප නැහැ. ඒ තරංගයක් අල්ලගෙන රූපයක් හදන මැෂින් එකක් තමයි ටීවී එක. ඈ ඒ ඒ තරංග වශයෙන් පවතින ඩොට් ඩොට් ඩොට් ඩොට් ටික අරගෙන ඒකේ රූප හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ඒක රූප වාහිනී කියලා කියන රූප තමයි ඒක වැයෙන්නේ. අර රූප කියන ඒවා හදන්න මැෂින් එකක් තමයි ඒක. ඉඳගෙන ඒක රූප වාහිනියක්. ওই මැෂින් එක තිබුණොත් අර තරංග ආවේ නැත්තම් ඒ රූප නැහැ. මොක කලලෑ හදන්න රූප. හරිද? එතකොට දරිත තරංග විතරක් තිබුණොත් අහසේ රූප වාහිනියක් නැතිව රූප හදන මැෂින්ක් නැති වෙනවා. අපිට බලන්න රූප කීයේ? නැහැ. එහෙනම් මේ මැෂින් එකේ අර තරංග ටිකේ ඔක්කොගෙම දෙන්නගෙම සමவாயයෙන් නේද අපිට පේන රූපයක් හැදලා තියෙන්නේ. ඒක පිළිගන්න වෙනවනේ. එතකොට මේ රූපේ අර මැෂින් එක ටීවී එකටවත් තරංග වලටවත් දෙන්නගේ එකිනෙක විතරයි තියෙන්නේ. ඒ වගේ මේ අවකාශ ධාතුවේ මහ භූත ටිකට ආලෝකය වැටිලා මේ රූප තියෙන්නේ රූප හදන්න පුළුවන් ස්වභාවයේ යථාර්ථ වශයෙන් තියෙන තරංග වශයෙන්. ආලෝකයක් නේ කියන්නේ. ඒ තරංග ස්වභාවය ආලෝක ස්වභාවය අල්ලගෙන රූප හදන්න පුළුවන් මැෂින් එකක් තමයි මේ ඇහැ කියන්නේ. මේ ඇහැට අල්ලන්න පුළුවන් තරංග එක එක මට්ටම් තියෙනවා. එතකොට මේ ඇහි තියෙනවා එක්තරා හර්ට් සංඛ්‍යාතයකින් යුක්ත තරංග විතරක් අල්ලන්න පුළුවන් මට්ටම. මේකට වඩා සියුම් හර්ට් සංඛ්‍යාතයන්, උච්ච හර්ට් සංඛ්‍යාතයන් තියෙන ඒවා මේකට ගෝචර නැහැ. එතකොට ඒ තරංග ස්වභාවය රූපයක් පේන්න රූපයක් වෙන්නේ නැහැ මේ ඇහැ නැත්තම්. ඇහැ විතරක් තිබුණාට තරංග ස්වභාවය යථා වෙනතන් ඒ තේන රූප නැහැ. මේ ඇහැයි අර තරංග ස්වභාවය නිසා රූපයක් හදනවා ඒත් පේන්නේ. හිත ඊට අනුගතව යෙදුනහම ඒ රූපය නිසා ඒ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම හිතේ යෙදුනහම ඔන්න රූපේ පේනවා. දැන් රූපේ නැතිනම් ඒකේ ඡායා ටික මේ හිතට වැටෙන්න ක්‍රමයක් නැන්නේ. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා යෙදුනම මෙන්න නාම රූප දෙක නිසා ඔන්න පේනවා. ඒ හින්දා දැන් මෙහෙම පෙනෙන සිද්ධියට ඇහි කෘත්‍යත් අයින් කළා හිතේ කෘත්‍යත් අයින් කළා අපිට මෙහෙම පෙන්වන රූප තියෙනවා කියලා හිතේද? කියන්න පුළුවන්ද? එහෙම රූප කොහෙවත් නැහැ. ඇහැ නැතුව වුණොත් හිත නැතුව මෙහෙම රූප පෙනේද? නැහැ. එහෙනම් රූපයක් කිය රූපය කියනකොට දැනට අදහස් කරන්න කොහොමද? ගන්න ඕනේ කොහොමද අපි? මේ වෙනදාට තිබ්බා වගේ කූප නිමිත්තක් නෙමෙයි. අර තරංග ස්වභාවයකට හිත තියාගන්නකො. ඇහැ රූපයක් කියනකොට තරංග අර තරංග ස්වභාව රූපකරනද ඇහැ කියන්නේ මැෂින් එකක් වගේ. රූප හදන්න පුළුවන් ටීවී එක වගේ. රූප කියනකොට අර රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයේ යොමු කරපු තරංග වගේ කියලා හිතන්නකො. ඔය දෙන්න නිසා දැන් රූපයක් හැදුනහම දැන් ටීවී එකේ රූප තියෙනවා. මැෂින් එකක් තියෙනවා. හරිද? රූප වාහිනිය කියන්නේ රූප හදන්න පුළුවන් මැෂින් එකක් තියෙනවා. තරංගත් ඇවිල්ලා තියෙනවා, රූප ඇවිල්ලා තියෙනවා. අපි බැලුවේ නැත්තම් දන්නවද? බැලුවේ නැත්තම් දන්නවද? පේනවද? නැහැ. අපිත් බැලුවා. දැන් පේන්නේ. දැන් අපිට පේන්නේ තරංගත් ඕනේ, ටීවී එකත් ඕනේ මොකද වෙන්නේ? බලන්නත් ඕනේ. බැලුවට පස්සේ පේන්නේ අපිට. නේද? එතකොට අපිට පෙනෙනකම නැති වෙන්න මොන මොන නැති වුණොත් දෝක නැති වෙන්නේ. බලන එක නැති වුණොත් පේන්නේ. හොඳයි එතකොට ටීවී එක නැති වුණොත් ඒත් පේන්නේ. හරි එහෙනම් තරංග නැති වුණොත් ඒත් පේන්නේ. එහෙනම් අපි දැන් බලපු එකත් එක්ක නම් ගනුදෙනු කරලා තින්නේ බලපු එකත් එක්ක නම් ගනුදෙනු කරලා තියෙන්නේ ඒ කියන්නේ අපිට පෙවුන එකත් එක්කනේ අපි ගනුදෙනු කරලා තියෙන්නේ නේ. එතකොට අපි දන්නවා වෙන පැත්තක් බලවල ඒ අර පෙවුන එක තියනවාද? එතකොට දැන් අපිට කියන්න පුළුවන්ද ටීවී එකේ රූප තියෙනවා මට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම අයිතියක් තියනවද? අපි දන්නවද ඒක? දැන් මට ගල්ුවට පස්සේ පෙවුනා. පැත්තකට කියන්න පස්සේ දැන් ටීවී එකේ රූප තියෙනවා මට පේන්නේ නැහැ කියන්න පුළුවන්ද කියන්නකෝ? තියෙනවා නම් අපි දන්නවද ඒවා? මම කියන එක තේරෙනවද? හරිද? හරි දැන් බලාගෙන ඉන්නකොටම සිග්නල් නැති වුණා. තරංගන ඒත් තේන්නේ. කොහොම ඉන්නකොටම එකපාරට මොකද උනේ? ටීවී එක මොකක් හරි කන්ඩෙන්සරයක් තිබුණා මොකක් කරනවා. දැන් පේනවද? පේන්නේ නැහැ. පේන්නේ ওই තුන්දෙනාම නැති වෙන්න ඕනේ. ඒ වගේ තරංග වගේ තමයි රූපේ ටීවී එක වගේ තමයි ඇහැ වේදන නිසා රූප හැදුනොත් අපි ඒකත් බැලුවේ නැත්තම් පේනවද? හිතේ ඊට අනුගත යොමු කරන්නත් ඕනේ. යොමු කළාම මොකද වෙන්නේ? දැන් පේනවා, පේනවා. දැන් අපි පේන දෙයට රූප කියනවා. රූපයක් පේනවා කියනවා. හැබැයි රූපයක් පේනවා කියනකොට අර ටිකේ අර්ථය මිසක දැන් පෙනෙන රූපය තුළ යමක් තව තියෙනවද? දැන් ටීවී එකේ බල පෙනෙන රූපයක් බැලුවට පස්සේ එහෙම රූපයක් බලන්නේ අපි සැපක් හරි දුකක් හරි විඳින්න මිසක ඒක ඇතුළේ මිනිස් හොයන්නද එහෙනම් මේ තරංග ටිකක් නිසා ඇහැ ඇහැට ගැටිලා ඇහැ ටීවී එක වගේ කෘත්‍යයක් කරලා තරංග ටික අල්ලලා හිත ඊට අනුගත යොමු කරලා මේ පෙනෙනකම හදාගත්තේ මොකටද සැපක් හරි දුකක් හරි විඳින්න මිසක මේක ඇතුළේ මිනිස් හොයන්නද මේක ඇතුලේ මිනිස්සු ටීවී එක ඇතුලේ මිනිස්සු දැක්කොත් හරියද? මම කියන එක තේරෙනවද? බලන්න අපි ඉන්න මෝඩකම කොච්චරද කියලා. එතකොට දැන් මේ රූපයක් අපි හදාගත්තා නම් මේ රූපකත්ත දිහා බැලීම මොකටද විඳින්නද? දැන් විඳින්ද වෙනද කලේ ප්‍රිය රූපේ සතුටු වුණා. ප්‍රිය රූපේ කියනකොට හොඳට මතක තියාගන්න වෙනද වගේ රූපාර්ථකෙන් නෙමෙයි මම මේ කියන්නේ. ටීවී එකේ රූප දිහා බලනවා වගේ අර්ථයකින් ටීවී එකේ රූප දිහා බලන්න මොකටද ඒක ගෑනු මිනිස්සු ළමයි එක ගනුදෙනු කරලා ගියක් දොරක් හදාගන්න නෑ එහෙම පුළුවන්ද ඒ නිසා සොම්නසක් හෝ දුම්නස සොම්නසක් විඳින්නයි දුම්නසක් විඳින්නවත් නෙවෙයි සැපක් විඳින්නනේ සතුටක් ලබන්නේ ටීවී එක දිහා බලන්නේ නේද නාට්‍යයක් චිත්‍රපටයක් බලන්නේ සතුට වෙනවා නේද ඒ විදිහමයි ඒ විදිහමයි ඇහැ නිසා තරංග වගේ නෙමෙයි ටීවී එක වගේ තරංගල් වල උපහදන්න පුළුවන් තරංග ස්වභාවය රූපේ වගේ ඒ දෙන්න තිබුණා හැදුනා අපිත් ඒ පැත්ත බැලුවා වගේ හිත ඊට අනුගත උපන්න උපදිනකොටම පේනවා. දැන් පේන්නේ මොකද්ද? රූපේ. දැන් පේන්නේ රූපේ රූපේ පේනවා කියන සිද්ධිය තුල රූපේ දිනවද? දැන් තරංගය නිසා ටීවී එක නිසා දෙකම නිසා රූප හැදිලා අපිත් ඒ පැත්ත බැලුවා. බලපු නිසා පෙවුණා. දැන් තුන් දෙනාගේම කෘත්‍ය පේනවා. දැන් පේනවා කියන සිද්ධිය හදාගත්තේ මනෝවිඤ්ඤාණය විඳින්න මිසක. පෙනෙන සිද්ධිය ඇතුලේ රූප රූප ගවේෂණය කරන්න නෙමෙයි. ඒ වගේ තින්න සංගති පස්සෝ කියන්නේ ටීවී එක වගේ තමයි ඇහැ රූපේ වගේ තමයි තරංග ඒ දිහා බැලුවා වගේ තමයි දෙන නිසා මේ චක්කු විඥානය එතකොට බලනකොටම පේනවා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා කියන්නේ ඔන්න හිතට පේනවා දැන් දැන් මේ පිළිනකම හදාගත්තා කියන්නේ මොකේදද නගරින්නට විඳින්න මනෝවිඤ්ඤාණයට අනුභව කරන්න මේ හදලා දුන්නේ ඇහෙන් පෙනෙනකම හදාගෙන දැන් මනෝමය විඳිනවා. ප්‍රිය රූපේ විඳිනවා අප්‍රිය රූපේ ගැටෙනවා. සී මුලා වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ප්‍රිය රූපේ ඇලෙන්න එපා. අප්‍රිය රූපේ ගැටෙන්න එපා. සිහි ඇතුව නුවණැතුව ඇත්ත තේටි බලන්න. මේකේ ඇලෙන්නේ නැතුව මේ රූපේ රූපේ අනුභව කරන්නේ නැතුව රූපයේ ඉපදුන හැටි හා නැති වෙන හැටි බලන්නේ. එච්චරයි වෙන්නේ. ඔකට තමයි තණ්හාව නැතුව ඉන්නවා කියන්නේ. දැන් රූපයක් පේනවා, පේනකොට එයා දන්නවා. ඇහැ නිසා ඇහත් රූපයක් දෙක ආහාර ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ හිත ඊට අනුගත වේදනාව ඒකට බැලුවාම ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. මේ නාම රූප දෙක නිසා නේද පෙවුනේ. කියලා දන්නවා. ටීවී එක හෝ ගන්නෝ තරංග හෝ නැති වුණොත් ඒකට බලනකම හෝ නැති වුණොත් මේ නාම රූප නිරුද්ධනකොට වෙනකම නිරුද්ධ වෙනවා කියලා බලුවා වගේ ඇහැ නැති වුණොත් රූපය නැති වෙනකොට ස්පර්ශය බිඳෙනවා. එතකොට නාම ධර්ම ටික නැති වෙනවා. පෙනෙන දේ තුන නැතුව නැති වෙනවා. අපි හැම වෙලාවෙම දැන් ටීවී එක දිහා බලපු හින්දා පේනවා. හොඳට බලනකොට පෙවුන දේ අපි රස වෙන්නේ. පෙවුන අපිට ටීවී එකේ විතරක් තියෙන රූපේ රස විඳ හැම නෙමෙයි. හොඳට මතක තබා ගන්නට ඕනේ අපි ඒකට බලනවා කියන සිද්ධියත් අයිති අපිට රූපයක් පේනවා කියන සිද්ධිය නිර්මාණය කරන්න. ඊට පස්සේ පෙවුන සිද්ධියයි අපි අනුභව කරන්නේ. කවදාවත් තියෙන දෙයක් නෙමෙයි. තියෙන දෙයක් නම් ඕගොල්ලෝ ටීවී එක දාලා කුස්සියේ ඉන්නවා. මේ මේ සාලේ ටීවී එක දාලා කුස්සියේ වැඩ කරන එක විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බැරි වෙනකත් විඳින්න පුළුවන්. තරංග මං කියන එක තේරෙනවද? තරංග නිසා ආකාශේ තරංග එනවා. තරංග ටික ගෝචර කරගෙන රූපයක් මවන්න පුළුවන් මැෂින් එක ටීවී එක දැන් එහෙම තිබුණාට මවන්න පුළුවන් මැෂින් එකක් කියලා දානවා. අහ තරංගත් එනවා කියලා දානවා. දැන් මෙහෙම රූපයක් හැදිලා තියෙනවා රූපේ හැදේ මේකයි කියලා පේනවද අපිට? මේ අපි දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැත්නම් මොකද පෙවුන්නේ නැති හින්දාද? දන්නවයි පේනවයි කියලා දෙකක් තියෙනවා. පේන දේ තමයි දන්නේ. දැන් පේන්නේ ඒ ඒ එහෙම ටීවී එකේ රූප හදන්න පුළුවන් මැෂින් එකක් කියලා දන්නවා. රූප හදන්න පුළුවන් තරංගත් එනවා කියලා ගන්නවා. දැන් අහවල් රූපේ හැදිලා තියෙන්නේ හදලා තියෙනවා මේ වෙලාවට කියලා අපි දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැති ඇයි? පෙවුන් නැති නිසා. පෙවුන් නැති ඇයි? ඒ පැත්ත බැලුවේ නැති නිසා. නේද? එහෙනම් ඒ පැත්තත් බැලුවා. බැලුවාම දැන් හොතට බලන්න තරංගක් තිබුණා ටීවී එකක් තිබුණා ඒ පැත්ත බලනවා කියන ධර්මතාව තුනම නිසායි පෙවුනේ. පෙවුණු රූපෙ වින්ද හැකිනේ. පේනවනේ. පේනවා. මම කතා කරන්නේ පේන දේ. පේන දේ නැති වෙන්න ඕගොල්ලෝ හිත අහකට ගත්තොත් වෙනස් වෙන දිහාවක් දිහා බලුවොත් දැන් ටීවී එකේ රූප තියෙනවා නමුත් අපිට පේන්නේ නැහැ කියලා විඳ හැකිද? එහෙම කියන්න අයිතියක් තියෙනවද? අපි දන්නවද? නැහැ. ඒ වගේමයි හරිද? ඒ විදිහමයි මම මේ කතා කරන අද දර්ශනය. එතකොට පේන දේ හදාගත්තේ මොකටද විඳින්නේ? බැලුවේ මොකටද විඳින්නේ? වින්දා. වෙනදට ප්‍රිය රූපේ ඇලුනා එහෙම බලලා ප්‍රිය ප්‍රිය එකක් නම් පෙවුනේ ප්‍රිය රූපේ ඇලුනා අප්‍රිය රූපේ ගැටුණා. සී මුලාව වාසය කළා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම පෙනෙනකොට තරංගත්තාව ටීවී එකක් තිබුණා. ඔයත් ඒ දිහා බැලුවා. ඔහොමයි රූපේ පේන්නේ. මිසක දැන් පෙනෙන සිද්ධිය ඇතුලේ රූප කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඔහොමයි රූපේ පේන්නේ. දැන් රූපේ පේනවා. තේරෙනවද? ප්‍රිය රූපේ ඇලෙන්නවා. දැන් මේ රූපේ ප්‍රිය ඇති ඇලෙන්න එපා. ඇලුනොත් එයා දන්නවා අවිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධර්මෝ වැగిරෙනවා. ගැටෙන්නත් එපා. අවිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධර්මෝ උපදිනවා. එහෙම වුණොත් ජරමර දුකට ගාගෙන යනවාමයි. සීමා නොකරන ලද සිටින් පෙනෙන දේ ඇතුලේ මේ පුද්ගලයේ කෙනෙක් දෙයක් නිමිති ගන්න පෙනෙන දේ ඇතුලේ හොඳට සිහිය පිහිටුවා ගන්න. සතිපට්ඨාන කියන්නේ හොඳට සිහිය පිහිටුවා ගන්න මොකටද? ඇත්ත බලන්න. මේ ටීවී එකයි තරංගයි මම තේදිහයි බලපු නිසානේ පේන්නේ. ටීවී එක හෝ නැති වුණු තරංග හෝ නැති වෙනකොට මං අහක බලනකොට පෙනෙන දේ නැති වෙනවනේ කියලා විතරක් බලනවා. පැත්තකට ගියනම් පෙවුණු අධ්‍යක්ෂකම සිහි කරන්න පුළුවන්. දැන් මේ පෙවුණු දේ එහෙ නැහැ. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද කියලා බලන්න නිමිති හම්බ වෙනවද? නෑනේ. නෑ. ඒ වගේ මං ගියා ටීවී එක වගේ රූප හදන ටීවී එක වගේ ඇහැ අරගෙන ගියා තරංග වගේ උපාදාය රූපය මහ භූතයන් උපාදාය රූපය ප්‍රසාදයට ගැටුණා අපි ටීවී එක දිහා බැලුවා වගේ තමයි හිත ඊට අනුගත උපන්නාම මේ නාම රූප දෙක නිසා ඔන්න දැන් පේනවා. පේනවා. දැන් පේන පේනවා පේන දෙයට මම දැන් gedare කියනවා. පේන පේනුනහම පේන දේ හදාගත්තම පේන දේ මම අනුවිඥාණයෙන් අනුභව කරන්නේ. වෙනදාට පේනකොට අනේ මගේ මුණු පුරා අප්පා කොහොමද පුතේ ඔබ බලන්න මම මෙච්චර කල් ආවේ කියනවා. පේන දේ යනවා දැන්. අපෝ අරෝ අදත් ඇස් ඉදිරියට ආව නේද කියලා එක්ක පෙද්දේ ගැටලනවා. දැන් දන්නවා ප්‍රිය රූපේ අලුණුත් අප්‍රිය රූපේ ගැටුණොත් කෙලෙස් උපදිනවා. ඒ හින්දා හුද්දට දුක්ඛ ධර්මයන්ගේ උදේ අත්ංගමයේ කියන්නේ දැන් සීමා කරන ලද සිතින් වාසය කරන්නේ අපි ඒක වස්තුව කල්ලාගන්නේ. දැන් එහෙම කරන්න එපා කියනවා. හුද්දට සිහියතු නුවණතු හිත තියන්න කියනවා. මෙයා බලනවා මොකද්ද? දැන් මේක ඇතුලේ ඇත්තටම එහෙම දේවල් නැහැ. ටීවී එක ඇතුලේ මිනිස්සු නැහැ. මේ ආසව හුරුවක් විතරයි තියෙන්නේ හිතයි කිය කියලා. මෙයා දන්නවා ඇහැ නිසා ඇහැ කියනෝ ටීවී එක වගේ. රූප නිසා රූප කියනෝ දන්නේ කොහොමද? තරංග වගේ. රූප හැදිලා ඇති අපිත් ඒ පැත්ත බැලුවා. බලපු නිසා පෙනුණා. පෙනෙනවා. පෙනෙන දේ දැන් ආපහු ඕක ඇතුලේ කුපිත කරන්නේ නැහැ. මේ සිහිය නුවණ කියන්නේ ඇහැයි රූපයයි හිතයි නිසා පෙනෙනකම වෙනව නේද? පෙනෙන දේ තමයි දැන් මම දැනගන්නේ gedara කියලා. මම දන්නවා ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට හිත වෙන පැත්තකට යොමු කරනකොට අර පෙවුණු බවට මොකද වෙන්නේ? තියෙනවා. නැති වෙනවා. පෙනෙන දේ තුන නැතුවම නැති වෙනවා. මම ගේ කියලා කියපු දේ තුන නැතුවම නැති වුණා. හැබැයි ඕන්න මට ආපහු මම දැකපු ගේ අපේ ගෙදර කියලා සිහි කරන්න බෑද? පුළුවන් දැකපත් එකම සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට එයා එහෙනම් දැන් දන්නවද දැන් තියෙනකේ? නෑ. නෑ. එයා දන්නව ඕන මොකද්ද? ආපහු ගියෝ මේ හේතු ටික හැදුනොත් මොකද වෙන්නේ? මොකද්ද හැදෙන්නේ? පෙරෙනකම හැදේ. පෙරෙනකම හැදුනොත් මොකද වෙන්නේ? ඒක එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. හැම වෙලාවෙම රජුරවන්ට අයබදු දෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් තුන් දෙනෙක් ඉන්නවා. මම මතක් කළේ. ඇහැයි රූපයයි දෙක තමයි මොකද්ද? ගම්වල මිනිස්සු වගේ එයා රාජපුරුෂයව හදනවා, පෙනෙනකම හදනවා. පෙනෙනකම තමයි රජුරු එක ගනුදෙනු කරලා දෙන්නේ. මනෝවිඤ්ඤාණයට හැම වෙලාවෙම අහු වෙලා තින්නේ මොකද්ද? පෙනෙනකම මේ පෙනෙනකම. ඒ කියන්නේ ගෑණීන් ගෑනු මිනිස්සු වගේ තමයි ටීවී එකයි තරංග ටික. හරිද? එතකොට හිත ඊට අනුගතව ඒ ඒ දිහා අපි බලපු හින්දා පේනවා වගේ තමයි රාජපුරුෂයා වගේ. ඊගාව රාජ්‍යරේක ගනුදෙනු කරන්නේ. රාජපුරුෂයා වගේ පෙනෙන දේ එක්ක තමයි ඊට අවශ්‍ය මනෝවිඤ්ඤාණය ගනුදෙනු කරන්නේ. හොඳයිද නරකයිද කියලා විස්තර කරන්නේ. කිසි වෙලාවක අපිට ටීවී එකවත් ටීවී එකේ තරංගවත් අදාළම නැහැ. ගනුදෙනු කොල්ලම නැහැ. ඕගොල්ලෝ ටීවී එකේ තියෙන රූපේ පෙනෙන රූපෙත් එක්ක හරි ෂෝක් අද චිත්‍රපටිය හරි පෙනෙන සිද්ධියත් එක්ක ගනුදෙනු කොල්ලලා තියෙනවා මිසක. ඕගොල්ලෝ ටීවී එකයි ඒකේ තියෙන තරංගය එක්ක ගනුදෙනු කොල්ලලා තියෙනවද? එහෙම ගන්නවද? ටීවී එක ගාවට ගිහලා ටීවී එක බලනවා කියලා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒකේ ප්ලාස්ටික් කවර ගලවලා ඇතුලේ තියෙන වයර් කැලි එහෙම ආන් එහෙම බලනවා ටීවී එක බලනවා. එහෙමද කරන්නේ? එහෙම නැත්නම් මේ මොකක් හරි සූචියක් අරගෙන ආකාශයේ ඉන්න තරංග මොනවද කියලා හොයනවද? ආ එහෙම හොයනවා වගේ තමයි ඇහැ රූපය කියලා හොයනවා නම් අපි. අපිට ටීවී එක වැඩකුත් නැහැ තරංග වැඩකුත් නැහැ අපිට ඕන රූප. ඒ රූප ඕන හින්දා තමයි පැත්ත බැලුවේ. ඕන නැත්නම් බලනවා. බලමුනේ සයිතේ. එතකොට දැනට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ දුක්ඛ ධර්මයන්ගේ ඉදීම විදීම දෙක බලන්නවත් උන්නේ පිහිටිනුණක් තියෙනවා. ඒ හින්දා අකෝපය චේතෝ විමුක්තිය කෙලසුගේ ආශ්‍රම මිදුණා කියන්නේ මේ පෙනෙන දේ ඇතුලේ ජීවල් දුරල් යාන වාහන දුවා දරුවෝ මිල මුදල් කියලා පරිහරණය කළ කාම ආශ්‍රයක් තියෙනවනම් සම්පූර්ණ ගිහිනවා. මේ පිටට දී ඇතුලේ ගමක් පේන්නේ, ගයක් පේන්නේ, අරේ තියෙන්නේ, මෙහෙ තියෙන්නේ කියලා බාහිර දෙයක් පේන්නේ කියලා හැදි ඇසුරු කරපු හුරුවක් තුන සම්පූර්ණ කෙවිලට කියන බව ආසුව. පුද්ගලයෝ ඉන්නවා, සත්තු ඉන්නවා, මිනිස්සු ඉන්නවා කියලා ඇසුරු කර හුරුවක් තියෙනවා සම්පූර්ණ කෙවිලා තිත්‍ය ආශ්‍රය. ආශ්‍රය ක්ෂයයි කියලා කියන්නේ මේ දර්ශනය සම්පූර්ණම එළඹ සිටීපු දවසට මේ හුරුව ඉවරයි. හුරුව ඉවර දවසට මේ දර්ශනය ඉවරයි. කීන જાති කල යුක්ත කළා මත්යකට යුක්තක් නැහැ. එයා උකට කියනවා ස්පර්ශ ආයතන ආය උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා. මොකද්ද? ඇහැ, රූපය, කන, සද්ද උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා. දැන් මේ රූපේ මේ ඇහැ, මේ කන, මේ ශබ්ද කියලා එහෙම උපාදාන වෙලා නැහැ. එහෙම අහුවෙන් දේව හම්බෙලා දිනවද යාට? දැන් ඔහොම අපි හිත තැබුවොත් ඇහැ රූප කියන එක අපිට කවදාවත් හම්බ වෙයිද? ඒක හම්බ වෙලා තියෙනවද කවදා හරි දවසක? කවදාවත් හම්බ වෙලා නැහැ. ඔය විදිහමයි මොකද්ද? ඔය විදිහමයි කනට ඇහෙන ශබ්දය. අපි ඇහෙනකොට වෙද්දට ආ ශබ්ද මේ ඇහෙන සිද්ධිය ඇතුලේ ශබ්ද රූපයක් දකින්නවනේ අපි. බලන්න අපිට යමක් ඇහෙන්න කන නැතුව ඇහෙනවද? ශබ්දේ නැතුව ඇහෙනවද? සෝත විඥානය ඇහෙනවද? නැහැ. නේද? එතකොට මේ තුන්දෙනාගේ ප්‍රතිඵලය ඇහෙනවා කියන එකනේ. අපි ඇහුරට පස්සේ නේද ශබ්ද රූපේ කියලා බලන්නේ. ඇහුණු ඇහෙනවා කියන සිද්ධිය නිර්මාණය වෙන්නේ ওই හේතු තුනම ඕනේ. හේතු තුනම නිසා හටගත්ත ඵලයක් ඇහෙනවා කියන එක ඒ ඇහුනට පස්සේ ඇහෙන්නේ මේ ශබ්ද රූපේ. අන්න ශබ්දය ආන් අතම තිබුණු ශබ්දේ. කියලා අපි හොඳට පෙන්වන්නේ බාහිර ශබ්දයක්. මෙන්න මේ හරියෙන් තමයි ඔය ශබ්දය ආවේ කියලා කැලෑ මෙහෙමවත් පෙන්වන්නේ. නේද? දැන් අපි හොඳට බලමු ශබ්දය ගැන. සත්‍ය කියන එක ගත්තාම ඒක තර විදිහට ඥාන මිනිස්සු ටික රාජපුත් කියලා දෙනවා වගේ තමයි. හරිද? ශබ්දය කියන එකේ ස්වභාවයේ තරංග ස්වභාවය. ඔය ශබ්දයේ ඒ තරංග වල අපි හිතන විදිහේ ගිර වගේ හඬ, වාහන හඬ, මනුස්ස හඬ කියලා හඬවල් නැහැ. එතකොට ඒ තරංග ශබ්ද රූප බවට නැත්තම් හඬවල් බවට පත් කරන මැෂින් එකක් තමයි රේඩියෝ කියන්නේ. එහෙත් ඒක කියන ශබ්ද වාහිනී ශබ්දේ වාහනයි. ඒ වගේ යන්ත්‍රයක් නොතිබුණා නම් ශබ්ද රූප කියලා එකක් නැහැ. අපිට තේන විදිය හඬවල් කියලා එකක් නැහැ. තරංග තියෙනවා. තේරෙන්නේ තරංග තියෙනවා. ඒ තරංගයක් ශබ්ද රූපයක් බවට හදන්න පුළුවන්. මැෂින් එකක් තමයි මොකද? කන නෙවෙයි රේඩියෝ. රේඩියෝ එක. රේඩිය එකක් තිබුණොත් අර තරංගාවේ නැත්තම් හඬක් ඇහෙනවද? නැහැ. තරංග එනවා ඒකෙත් තියෙන එක එක හර්ට් සංඛ්‍යාතයෙන් අල්ලගන්න පුළුවන්. ඒ තරංග අල්ලගන්න මැෂින් එක නැති වුණොත් ශබ්ද රූප දෙන්නම තියෙයි. අපි ඒක පැත්තට හිත යොමු නොකළොත් දැන් රේඩිය එකේ ශබ්ද තියෙනවා ඒක අපි දන්නේ නැහැ කියලා කියන අදහසක් තියෙනවා. ඒක සංයෝජනයක් අපිට තියෙනවාද? ඕගොල්ලෝ ශාලේ රේඩියක දාලා තියෙන හැබැයි අඩු කළා. ඕගොල්ලෝ කුස්සියේ වැඩ. ඕගොල්ලෝ දන්නවද ඒකේ මොකද්ද ගියේ යන්නේ කියලා? ඕගොල්ලෝ දන්නවා. තරංග ආවොත් මේ මැෂින් එකට හසු වුණොත් මේ රූපයක් සද්දයක් හැදෙලා තියෙයි. නමුත් එහිලා ඕගොල්ලන්ට යම් බැඳීමක් තියෙනවද? ඕගොල්ලන්ට විඳින්න පුළුවන්ද? බැ. ඒ තරංගයි රේඩියකයි කියන තැනට හිතත් යොමු කළොත් මොකක් වෙයිද? ඒ තුන් දෙනාගේ ප්‍රතිඵලය මොකක්ද? ඇහෙනවා. ඇයි අහන්නේ? අහන්න මොකද සද්දය? විඳින්න. විඳින්න. විඳින්නේ මනෝ විඥානයක්. එතකොට අපි විඳද බහැර සද්ද රූපයක්. අපි විඳද රේඩියෝද? අපි විඳද හිතද? ඇහෙනවා කියන සිද්ධිය නෙමෙයි සිද්ධිය අපි අපි සද්දයක් අහගත්තේ ඒක විඳින්න මිසක විඳින එකට අපි ලං කළා මිසක ඒක ඇතුලේ අපි එක එක සත්තුන්ගේ කෑලි නැත්තම් හඬවල් හෝ මොන හරි හොයන්නද අපි සද්දයක් ඇහුවේ. නැපක් හෝ දුකක් විඳින්නනේ. එතකොට රේඩියක එහෙම කැඩුනොත් මොකක් වෙන්නේ? සද්දයක් වෙන්න පුළුවන්ද? බෑ. රේඩියෝ එක තියෙන තරංගාවේ නැත්තම් දෙකම තිබුණා අපි හිතේට යවනකොට ඒත් එතකොට අපිට කවදාවත් කියන්න බෑ රේඩියෝ එකක් තියෙනවා තරංගයක් තියෙනවා අපි ඊට එහෙම යොමු නොකළොත් දැන් ශබ්ද තියෙනවා කියලා කියන්න නිමිති නැහැ එහෙනම් රේඩියෝ එකක් නැහැ තරංගක් නැහැ. අපි ඊට හිත යොමු කළෙත් නැත්නම් ඒ ටිකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මොකද්ද ප්‍රතිඵලය වෙන්නේ? ප්‍රතිඵලය මොකද්ද? ඇහෙන්නේ. දැන් ඇහෙන සත්‍යයක්. ඇහෙන්නේ. ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? විඳින්න එකක් නැහැ. විඳින්න එකක් නැහැ. ඔය තුන් දෙනාගේ එකෙක් හෝ නැති වුණා. එහෙනම් දැන් ඕගොල්ලෝ තියෙන රූපයක් කවදාව සබ්දයක් විඳලා තියෙනවද? මෙන්න මෙතන තියෙන සබ්දේ. මම විඳපු සබ්දේ මෙන්න මෙතනයි කියලා කොහෙවත් පෙන්වන්න පුළුවන් සබ්දයක් කවදාවත් ඉඳලා තියෙනවද ඔයගොල්ලෝ? අන්න අර මිනිස්සයයි මට බැන්නේ කියලා විඳින්න පුළුවන් එහෙම කෙනෙකුට බැනපු කෙනෙක්ව පෙන්වන්න පුළුවන් සත්‍යයක් තියෙනවද කොහොමද? ඔයගලන්ට අප්‍රිය අමනාප වචන කියපු කෙනෙක් හම්බ වෙයිද? ඒ තමයි තමන් ඒ කන තිබුණ සබ්දයාව තමන් හිතත් හිත අනුගතව යොමු නොකළන ඇයිද එහෙනම් තමන්ගේ මේ තුන් දෙනාගේ සමவாயමෙන් නම් අහවල බැන්නා කියලා ශබ්ද රූපයේ ඇති වෙන්න හේතු වෙච්ච පැත්තකට විතර බැන්න ඇයිද පුළුවන් වයිනේ මේ මේ දර්ශනය තියෙන කෙනා සාමිච්ච ප්‍රතිපන්නයි කියන්නේ එයා ලෝකේ වාද විවාද නැහැ සමග ප්‍රතිපදාවකට. එහෙම ඇලෙන්න බැඳෙන්න දැනක් හම්බ වෙනවද? ඈ අපේ රූප බලන්නේ සත්‍යහන ව්‍යාර්ථය සඳහා නෙමෙයිද කියන්නකෝ. ඉතින් ඒ අපි ඇලෙන්න බැඳෙන්න අරමුණු ඇතිලා නැති වෙන හැටි බලනකොට අපි ගෙවල් දුරවල් යාන වාහන දුවා දරුවන්ට අසාධාරණයක් කරනවද? නැහැ. අපි කරන්නේ අපේ රූපියක් පෙන්න කොහොමද? ওই ටික කරන්නේ. යම්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මුල මුදල් දුවා දරුවෝ කියලා ජීවිතය අයින් කරගන්න බැරි ජීවිතේ පසා කරගෙන යන්න බැරි ඇන්න තියෙන තෘෂ්ණ නැමැති හුලක් තියෙන ඉබේම ගැලවිලායි ඕගොල්ලන්ට රිදෙන්නවත් නැතුව කාටවත් පීඩාවක් වෙහසක් ඇති කරන්නෙත් නැතුව ඕගොල්ලන්ට රිදීමක් ඇති වෙන්නෙත් නැතුව ඒ සංයෝජන ගෙවිලා නම් කොච්චර වටේද දැන් මම කිව්වොත් දුකට හේතුව තණ්හාව මේ ලෝකේ කාම ඡන්දය කාම තණ්හාව කාම සෙනෙහයක් තියෙනවා දරුවා ගෙදර මිල මුදල් කියලා බදාගෙන ඉන්නකම තියෙනවා ඕක නිසාමයි සසරට යන්නේ ඒ හින්දා ඕක අතහැරපල්ලා කියලා කිව්ව පුළුවන් ද අතාරින්න දරුවන්ට තියෙන තණ්හාව අයින් කරන්න මූණ පුරන්න තියෙන ආදරය ගැනීම, ගෙවල් දුරවල් වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන ආසාව අහිං කරපල්ලා ඕවා තමයි දුකට හේතුව. ඕවා දාපල්ලා වනගත වෙලා. නැත්තම් අඩුම ගානේ ඕවා අල්ලන්නවත් එපා කිව්ව පුළුවන් නේද? එහෙනම් කරන්න බැරි දෙයක් අපි කිව්වා වෙනවානේ. නමුත් බුදුජානක වහන්සේ දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා තණ්හාව නැති කරන්න කියලා පෙන්වන්නේ නැහැනේ. ඉතින් සම්මාදිකයත් බලන්න. කියලා ස්කන්ධෙන් උදේ රැගෙනවානේ. ඒකයි මේ ස්කන්ධයන් උදේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිදොස් වූ ආර්ය වූ මොනවට දුක්ගෙයින් පිටපවතින ස්කන්ධයන් උදේට. මේ විදිහට ස්කන්ධයන් උදේට බැලුවොත් අපි මේ ලෝකෙන් මිදෙයිද? ලෝකෙ බැඳෙයිද? බැරි වේද අපිට මේක කරන්න. උත්සාහය විතරයි ඕනේ. මං කිව්වේ ඒකයි ඕගලන්ට අවංකවම කල්පාන්තර ගණකින් අපිට මේ දුක්ඛාගත සසර නිමා කරගන්න බැරුණේ මේ වගේ දර්ශනයක් නැතිකම නිසායි. හැබැයි මම අද දවසේදී ඕගොල්ලන්ගේ ජීවිතයට ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා අර්ථයක් නැතියි. මේක අතහරින්න පාපච්චි. හරිද? මේක තමයි අපිට ගොඩ යන්න තියෙන එකම මඟ. ලොකු ඇදහිමක් ඕනේ බුදුහාමුදුරු කිව්ව නිසාවත් නෙමෙයි. ඕගොල්ලෝ ජීවිතයට හිත කියලා බලන්න. මෙහෙම හිත තැබුවොත් මට ලෝකේ ඇලෙන්න බැලෙන්න තැනක් තියෙද කියලා. ලෝකයක් ලෝකයේ ඇතිවීම නැතිවීම බම්බයක් පමණ ශරීරයෙන් පෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔය නිසායි. දැන් ඕගලන්ට ඕගලන්ගේ හිතේ අත්දැකීම් හැරෙන්න වෙන මොකක් හම්බෙලා තියෙනවද? කොහාට හරි ගිහලා යමක් බල බැලුවොත් දැක්කොත් ආපහු එනකොට ඒ දැකපුවහම දේවල් ඉතුරු වෙන ඔය ජීවත් වෙනවා. රහතන් වහන්සේ නමක් කියන්නේ ඔය වගේ ජීවත් වෙන කෙනෙක්. ලෝකේ අපි වෙනදට කොහේ හරි ස්ථාන 10කට ගියොත් ඒ 10ම ආපහු යන්න අඩි සතහන් තියලා නෙන්නේ. අන්න අහවල් තැනට මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් මෙහෙම මෙහෙම යන්න කියලා. දැන් අපි මේ තාක්ෂණය මොකක්ද ඒක? පච්චි මේක දහම් අක්‍රමේ නිදානය. හරිද? එහෙනම් මේක අතහරින්න එපා. ඔගලන්ට ඒකාන්ති පින් ඇති. ඒ හිඳයි ඔගලන්ට අද මේ ලෝක ධාතු බෞද්ධයෝ තියෙනවා. අද දවසේ සිල් අරගත්ත කොච්චර පිළිසෙද්ද? ඒ අතරකින් මෙන්න මේ ටික විතරයි මතක නිකන් හරි හේතු සම්පත්තිය. අනිත් අයට හේතු ලැබෙයි අනාගතේ. මම හිතුවේ මේ ටික කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් යා මේ දුක්ඛාගත සසරේ මේ ජීවිතේ මෙතර වෙනවා. මේ යම්ම කෙනෙක් උත්සාහවත් වුණොත් ගොඩාක් කල් යන්නේ නුබෝ කලකින් වෙනවන ධර්මය. අන්තිම අරුව සෝවාන් ඵලයටපත් වෙලාම එයා ජීවිතය අවසන් කරනවා මිසක හිස්වන කලුකේ කරන්නේ. ඔය අර්ථයටයි යම් කිංච සමුදය ධම්ම සම්බන්ධ නිරෝධම් කියන්නේ. ඔය සිද්ධියටයි යේ ධම්මා හේතුප්පවත්තේ සං හේතු තථාගතෝ අහතේ සංජීව නිරෝධෝ කියලා කියන්නේ. ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියලා කියන්නේ ඔකට. දැන් අපිට තියෙනවා ලොකු ලොකු වැඩක් කරන්න. මොකද මේ ඇත්ත නොදන්නා කම හින්දා ලෝකයේ ඇති වෙන හැටිට අපි ජීවත් වෙලා තියෙනවා. මොකද අවිද්‍යාව නිසා අවිද්‍යාව කියනකොට දුක්ඛ ඥානයි. දුක්ඛ අඥානං කියන එක අපි පොඩ්ඩක් ගවේෂණය කරලා බලමු. මම හවසටත් එන්නම්. හරිද? හවසටත් අපි චතුරාර්ය සත්‍ය කතා කරමු ඈ. චතුරාර්ය සත්‍ය කතා කරමු. එතකොට ඒ හින්දා මම ඒක පස්සේ හවසට කියලා දෙන්නම්. චතුරාර්ය සත්‍යයේ පරියය. මට ඕන උනේ ඔයගලන්ට කොහොමද බණ දහම් කියලා දෙන්න බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස් ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් මේ පුණ්‍ය උතුම්කේ වලදුවන් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිපති ශාසන මාමුගිෂ්ඨ කරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිත් පතන බෝධික මුතුන් වන සංසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං